නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කී මම දවල් ධර්ම සාකච්ඡාවේදී දේශනාවද මතක් කළා. අර ඊ ස්කන්ධේ උදේවය බලනකොට එතන ස්කන්ධේ මේ සම්දියක් වෙන්නනෝනේ. ඒ සම්මුතිය සම්මුතිය සත්‍ය නෙවෙයි කියන්නේ. වැය කියලා පෙන්වනකොට එතන ඒ ස්කන්ධයන්ගේ ඒත් නැතිවීමක් නිරෝධයක් වෙන්නනේ. නමුත් ඒක නිරෝධ සත්‍ය නෙමෙයි. ස්කන්ධයන්ගේ උදීවය කියන තැනින් පෙන්වන්නේ සමුදය සහ නිරෝධයක් තමයි. නමුත් ඒක නිරෝධ සත්‍ය හෝ සමුදය සත්‍ය නෙමෙයි වර්තමාන මාර්ගයකයි ඒක තියෙන්නේ වෙනක මතක් කළාද නේද? මෙතෙන්දී අපි එතකොට තේරුම් අරගෙන තියෙන්න ඕනේ දුක්ඛ සහ දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද? එතකොට නිරෝධ සත්‍ය සහ සමුදය සහ සමුදය සත්‍ය අතර වෙනස. නිරෝධ සහ නිරෝධ සත්‍ය අතර වෙනස. මාර්ගය සහ මාර්ග සත්‍ය අතර වෙනස. මොකක්ද කියලා. මේ දැනගෙන තියෙනවා අපි. එතකොට මේ ටික අපි මම මේ කෙටි ටිකක් විතරක් මතක් කරන්න විශාල කොටසක්. අපි ධර්ම පිටකේ යමක ප්‍රකරණය පළවෙනි කාණ්ඩේ සත්‍ය යමක කියලා. සත්‍ය චතුරාර්ය සත්‍ය බෙදලා පෙන්නන කොටස තමයි සත්‍ය යමක කියලා කියන්නේ. එතකොට යමක කියලා කියන්නේ මේ දෙකක් කියන එක. දෙක දෙක දැන් අපි යමක සාරලා යමක ප්‍රාතිහාර්ය කියලා කියන්නේ ඒ දෙකක් එකවර කියන්නේ. දැන් ධම්මපදයේ තියෙන යමක වර්ගය කියලා එහෙම දෙපැත්තට හොඳ පැත්තෙන් රකපතර හොඳ පැත්තට දෙපැත්තට පෙන්නනවා ඒ වගේ මෙතන ප්‍රශ්න දෙක දෙක උත්තර දෙක දෙක තියෙන හින්දා යමක කියලා කියන මේ හැම මුළු පිටකේ පුරාවටම එහෙම එතකොට එතෙන්දී ප්‍රශ්නයක් අහනවා මේක නිද්දේශ වාරයේ තියෙන්නේ දුක්ඛං දුක්ඛ සත්‍යං ඒ කියන්නේ දුක කියලා කියන්නේ දුක්ඛ සත්‍යටද කියලා අහනවා. කෙනෙක් දුක කියලා කියනවා නම් ඒක දුක්ඛ සත්‍යටද දුක කියන්නේ කියලා. ඊට පස්සේ ආමන්ත ඔව් දුක කියලා කියන්නේ දුක්ඛ සත්‍යට තමයි. දුක්ඛ සත්‍යං දුක්ඛං. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ එතකොට දුකද කියලා අහනවා. දුක කිව්වේ දුක්ඛ සත්‍යටද කියලා ඇහුවා. එතකොට කෙලින්ම ඕ කිව්වා. ඊට පස්සේ දුක්ඛ සත්‍ය කියන්නේ එහෙනම් දුකටද? අපවණිත් පැත්ත කරනවා. ඊට පස්සේ එතකොට ඒක බෙදන්න ඕනේ. කිලිමේකට ඕ කියන්න බෑ. හරිද? කායික දුක්ඛං චේතස දුක්ඛං තපෙත්ව අවශේෂෝ අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං කායික දුකක් චේතසික දුකක් කියලා තියෙනවා ඒ ටික තබල අනිත් සියලු ධර්මතාවම දුක්ඛ සත්‍යයේ ඒව දුක නෙවෙයි කායික දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යන්ත ඒකේ අපි වෙනවා දැන් දුක්ඛං දුක්ඛ සත්‍යං කියලා හම ඕක අපි කිව්ව ඕගොල්ලන්ට බඩේ එක්කම කක් එක්කම කැදෙනවා කියලා තේරෙනවට වඩා ඒ දුකක් කියලා ගන්නකො අහන දැන් මේ දුක කියන එක දුක සත්‍යයට අයිති එකක්ද කියලා. එතකොට කෙලිම උත්තර දෙනවා ඔව් ආමන්තා. ඔව්. දුක්ඛ සත්‍ය කියලා පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට දුක්ඛ සත්‍ය කියනකොට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛම් කියලා කෙටිග සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ ඉපදීම, ලෙඩවීම, මහලවීම, මරණය කියලා ওই ටික විතරක් මේ කෙටින් කියන පංච උපාදානස්කන්ධයම දුකක්. පංච උපාදානස්කන්ධය කියලා පවතිනවා යම් තාක් ඒ ඔක්කොම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට දුක් මේ දුක්ඛ සත්‍ය පෙන්වනවා. එතකොට දැන් අහනවා දුක්ඛ දැන් ඉස්සලා දුක කියන එක දුක්ඛ සත්‍යයටද අයිති කියලා අහුවනේ ඒක පැහැදිලිනේ. බඩේක එක්කම කොළුවේක එක්කම තියෙනවා ඕක දුක්ඛ සත්‍යයටද අයිති කියලා අහුවා වගේ. ඔව් කිව්වා කියලා. ඊට පස්සේ එහෙනම් එතකොට දුක්ඛ සත්‍ය බඩේක එකමුට උළුවක එකමුට අයිතිද කියලා අහුවා වගේ එකක් තමයි අර දුක්ඛ සත්‍ය දුකට අයිතිද කියලා අහනවා. දුක්ඛ සත්‍ය කියන්නේ දුකද කියලා. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායික දුකක් තියෙනවා නම් කායට බඩේක එකම උළුවක එකම වගේ දේවල් හැදෙන හිතට කවුරු හරි කෙනෙක් නැතිවීම නිසා හෝ මොනවා හිතන බලාපොරොත්තු වෙන දේ නොලැබීම නිසා හිතට ඇති දුකක් තියෙනවා නම් මෙන්න මේ ටික තබල මේ ටික නැතුව අනිත් ඔක්කොම ටික දුක්ඛ සත්‍ය මිසක දුක නෙමෙයි දුක කියලා කියන්න වෙන්නේ කයට දැනෙන හිතට දැනෙන දුක් වේදනාවක් තියෙනවනේ ඔය ටිකට විතරයි දුක කියන්න වෙන්නේ අනිත්‍යව දුක්ඛ සත්‍ය මිසක දුක නෙවෙයි. දැන් අපි කියමු මේ බඩු බහන්න ටික ගන්නකො. මේවා දුකද ඔයගලන්ට? නමුත් මේවා නිසා දුක ගෙනත් දෙන්න පුළුවන්කම තියෙන නිසා මේවා දුක්ඛ සත්‍යයට ඇතුළත්. ඒව දුක නෙමෙයි. මේ රූපය නිසා ඔයගලන්ට ජරා මරණ දුක ගෙනත් දෙන්න පුළුවන් නිසා මේව දුක්ඛ සත්‍යයට ඇතුළ. නමුත් ඒව දුක නෙමෙයි. බඩේ කැක්කමක් කොළුවේ කැක්කමක් තියෙනවා නම් හිතට අපහසුාවක් දැනෙනවා නම් මේක තමයි දුක. දුක කියන එක දුකද වෙනවා දුක්ඛ සත්‍යයද වෙනවා. දුක කියන එකක් තියෙනනම් ඒක කෙලින්ම දුකකුත් වෙනවා දුක්ඛ සත්‍යයටත් ඇතුළත්. අනිත් ඒවා දුක නැහැ දුක්ඛ සත්‍ය විතරයි. ජාති ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායාස කියන ධර්මයන්ට පමුණවන්න ධර්මයන්ගෙන් ධර්මයන්ගෙන් යුක්ත ධර්මයක් මේව ඇසුරු කරගෙන ඉන්න තාක් ජරා මරණයෙන් මිදිලා නැහැ. දැන් අපි නිකමට කියමු බ්‍රහ්ම ලෝකේ වගේ දෙයක් ගන්න. මේක අධික සැප විතරයි තියෙන්නේ. නමුත් පංච උපාදානස්කන්ධය. නමුත් දුක්ඛ සත්‍යයටයි ඇයිද? ඒක දුක නෙමෙයි දුක්ඛ සත්‍යය. තේරෙන්නේ නේද? මොකද දුක සත්‍ය කියන්නේ ඒ ටික ඇසුරු කරගෙන ඉන්න තාක් ජරා මරණයෙන් එයා මිදෙන්නේ නැහැ. ඒක ජරා ඒක දුක හින්දා නෙමෙයි. නමුත් ඒ ටික ඇතිතා දුක කියන ධර්මතාවයෙන් නොමිදෙනවා නම් ඒ නිසා ඒක දුක්ඛ සත්‍යයට ඇතුළත්. දුකයි කියන ටිකට ඇතුළත්. ඍජුවම දුකක් කියලා යමක් තියෙන එක දුක්ඛ සත්‍යය. යමක් දුක නෙවෙයි නමුත් ඒකෙන් දුක ලැබෙනවනම් දුකටපත් කරනවනම් දුකෙන් නොමිදෙනවනම් ඒ නිසා ඒක දුක්ඛ සත්‍ය කියලා කියනවා. එතකොට දුක සහ දුක්ඛ සත්‍ය අතර වෙනසක් තියෙනවා. තේරුණා නේද? එතකොට අපි කියමු මේ බඩු බහන්න ගත්තාම මේවා දුකයි කියලා කිව්වොත් වැරදි. ඒවට කියන්න වෙන මොකද්ද? ඔව් ඒක හැම රූපයක්ම දුක්ඛ සත්‍යයටයි තියෙන්නේ. හරිද? හැම වේදනාවකම දුක්ඛ සත්‍යයටයි තියෙන්නේ. සංඥා සංකාර විඥාන දුක්ඛ සත්‍යයටයි තියෙන්නේ. දුක කියලා කියන්නේ කායික හෝ මානසික උපදින වේදනාවකට විතරයි. දුක ඒක දුක්ඛ සත්‍යයට තමයි ඒ වේදනාව දුක්ඛ සත්‍යයට තමයි ආйти. නමුත් ඒක දුකද වෙනවා දුක්ඛ සත්‍යද වෙනවා. අවශේෂ රූපයක් තියනවා නම් සංඥා සංකාර විඥානයක් තියෙනම් අවශේෂ සැප වේදනාවක් තියෙනවා නම් උපේක්ෂා වේදනාවක් තියෙනවා නම් මේ ඔක්කොම දුක්ඛ සත්‍යය. තේරුණා නේද? එතකොට ඒ ඒ ධර්මයන්ගේ ජරා ජීර්ණතාවයකුත් තියෙනවා. ඒ ධර්මයේ පිරිසිඳ නොදන්නතා අපිට තණ්හාව කියන එක නැති වෙන්නේ එතකොට ආපහු ජරා මරණ සංඛ්‍යාත සතරට යනවා කියන එක නවත්තන්න බෑ. ඒ නිසා ජරා මරණ සංඛ්‍යාත සතරට පමුණවන්න පුළුවන්කම තියෙන හින්දා එයින් මේ ධර්මය දුරු නොකරන තාක් පිරිසිඳ නොදකින තාක් ජරා මරණ දුක පවතින නිසා මේ කියන මේවට ජරා මරණ ස්වභාවයෙන් යුක්ත ධර්මයයි කියලා. ඒක දුක හින්ද නෙමෙයි. ඒ ධර්මයේ නිසා ලැබෙන දුක නිසා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇහැ ජාතිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට ව්‍යාධිය මරණය ශෝක පරිදේ දුක්ඛ දොම්න සුපායාස ස්වභාව කොට ඇති ධර්මයක් කියලා කියනවා කරුණු දෙකකින්ම කියන්න පුළුවන් ඒ කියන්නේ මේ ඇහැ කෙරෙහි ඇහැ පිරිසිඳ නොදන්නා කම නිසා තණ්හාව ඇති කරගෙන හැමෝම වගේ කියන මට්ටමේ ජීවත් වෙන නිසාම සසරෙන් මිදෙන්න ඒ නිසාම ප්‍රතිසන්දි වශයෙන් යනවනම් ගිහිල්ලා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස යම්තා මේ දුක උපදිනවා නම් ඒ දුක් ටික ඔක්කොම උපදින්න හේතුනේ තණ්හාව තණ්හාව ඇති වෙන්න හේතුනේ ඇහැ. එතකොට ඇහැ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස උපායස අපිට ගෙනත් දෙන්න පුළුවන් ධර්මයක් අපිට ගෙනත් දෙන්න පුළුවන් පැත්තට උපකාර කරපු ධර්මයක්. එතකොට එහෙනම් ඇහැ ජරා මරණ ඇහැ අසුරු කරගෙන ඉන්න තව කිය මේ පැත්තේ ජරා මරණයෙන් මිදිලා නැහැ කියන ටිකට එනවා. මෙහි අසුරු කරන්නේ ඇහැ. මෙහි පැත්තෙන් ජරා මරණ ටිකයි උරුම වෙලා තියෙන්නේ. ඇහැ අසුරු කරන තාක් තණ්හාව තියෙනවා. තණ්හාව තියෙන තාක් ජරා මරණ සාගත සංකේත සසනෙන් මිදිලා නැත්තම් ඇහැ අසුරු කරනකොට කෙලින්ම අනිත් පැත්තෙන් කියන්න පුළුවන් මොකද්ද? එයා ජරා මරණයන්ගේ යුක්ත කෙනෙක් කියලා. එතකොට මේ ඇහැට කියන පංච උපාදානස්කන්ධය. එතකොට ඒ ඇහැ කියන ධර්මතාවයම දිරීමක් තියෙනවා. ඒ ඇහැ නැතිවීමක් තියෙනවා. එතකොට ඒ තමන් ඇහැ කැමති කැමති ඇහැ නැති වුණොත් කැමති දේ නොලැබීමේ දුක එයින. ඒ වගේ ඒ ඒ ධර්මතාවය මුල් කරගෙනත් අපිට මේ ජරා මරණ දුක් විඳිනවා. එතකොට ඒ ධර්මතාව නිසා ජරා මරණ දුක් එනවා. එතකොට එහෙම ආවත් දුක කියන එක අපි කියමු ඇහැ නැතිවීම නිසා එන දුකක් ගන්න දුක දුක කියන එක මානසිකව විඳින්නේ. විඳින්න උපකාරක ධර්මයක් ඇහැ. තේරෙන්නේ නැද? ඇහැ කියන එක දුක නෙමෙයි. ඇහැ නිසා දුක් විඳිනවා. දැන් අපි කියමු දරුවෙක් නිසා ඔයගොල්ලෝ දුක් විඳිනවා නම් දුක් විඳීම ඔයගොල්ලන්ගේ මානසික එකක් තමයි ඔයගොල්ලන්ගේ දුක. එතකොට ওই දුක දුකද වෙනවා දුක්ඛ සත්‍යද වෙනවා. දරුවා කියලා අපි කතා කරන රූපේ දුක නෙමෙයි දුක්ඛ සත්‍ය අපිට දුක කියලා දෙන්න උපකාරක ධර්මයක්. එතකොට දරුවා කියන රූපෙට අපේ දුක කියලා කිව්වොත් හරියද? ඔක්කොම දුකයි කියලා කිව්වොත් හරියද? දුක්ඛ සත්‍ය කියන ඔක්කොම දුකයි කිව්වොත් හරියද? දුක් ඔක්කොම දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යයි කියලා අහුවොත් කෙලිම ඔව් කිව්ව හැකි. දුක්ඛ සත්‍ය ඔක්කොම දුකද කියලා අහුවොත් බෙදන්න වෙනවමයි නේද? එතකොට ඒක දැනගෙන තියෙනවා දැන් දරුවෙක් ඉන්නවා නම් ගෙවල් දොරවල් තියෙනවා නම් ඕවා නිසා නම් Tamanට දුක එන්නේ. මේ දුක දුක කියනක කය ගැටල හෝ හිතට එන දුකට කියන දුක කියලා. දුක එන්න පුළුවන් දෙයට කියනවා දුක්ඛ සත්‍ය කියලා. ඒකයි දුකයි සහ දුක්ඛ සත්‍ය අතර වෙනසක් තියෙන්නේ. ඒකයි කායික දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යං. ඒක දුකද වෙනවා දුක්ඛ සත්‍යද වෙනවා. අනිත් ඒවා දුක නෙමේ දුක්ඛ සත්‍ය. කාරණේ වැරදි. සමුදය සමුදය සත්‍යං චි. හරිද? සමුදය කියලා කියන්නේ සමුදය සත්‍යයටද කියලා අහනවා. සමුදය සමුදය සත්‍යං තපෙත්වා අවශේෂෝ සමුදය සමුදය වන සමුදය සත්‍යං සමුදය සත්‍යං සමුදය චේව සමුදය සත්‍යං ච සමුදයං ච සමුදය සමුදය සත්‍යං සමුදයෝති අමන්ත හරි එතකොට මේ සමුදය සමුදය සත්‍යන්ති සමුදය කියලා යමක් තියෙනං සමුදය කියලා යමක් තියෙනං ඒව සමුදය සත්‍යද කියලා අහනවා. ඇති වෙන දේවල් ඔක්කොම බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමුදය සත්‍යය කියලා පෙන්නනවානේ. ඇති වෙන හැම එකක්ම සමුදය ස්වභාව හැම එකක්ම හටගන්න හැම එකක්ම සමුදය සත්‍යයට අයිතිද කියලා අහනවා. සමුදයෝ සමුදය සත්‍යං ප්‍රශ්නයක්. ඊට පස්සේ සමුදය සත්‍යං තපෙත්වා. සමුදය සත්‍යයි කියලා කියන ටික තබලා අවශේෂෝ සමුදයෝ සමුදය. අලි සියලුම සමුදය. සමුදය සත්‍ය කියලා බුදුහාමර පෙන්වන ටික විතරක් තබල යම්තාක් සමුදයයි කියලා දේවල් නැත්තම් ඔක්කොම අවශේෂෝ සමුදයෝ සමුදයෝ. ඒව ඔක්කොම සමුදයක් තමයි හට ගැනීමක් තමයි. න සමුදය සත්‍යං ඒව සමුදය සත්‍ය නෙවෙයි. සමුදය සත්‍යං සමුදයෝ චේව සමුදය සත්‍යං ච. ඒව සමුදය සමුදය සත්‍ය සමුදයක්ද වෙනවා සමුදය සත්‍යයක්ද වෙනවා. ඒක වතේ මම විදිහට කියන්නම්. ප්‍රශ්නයක් අහනවා දැන් අපි යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා අහුව කියන්නකෝ යම් තාක් සමුදය ස්වභාව කොට ඇති දේවල් තියේදී හැම දෙයක්ම නිරෝධ ස්වභාවයෙන් යුක්තයි කියලා කිව්වාම යම් තාක් සමුදය වෙන දේවල් කියලා කිව්වොනේ සමුදය වෙන දේවල් බොහෝයි එතකොට. එතකොට මේ සමුදය වෙන ඔක්කොම දේවල් සමුදය සත්‍යයට අයිතිද කියලා අහනවා. යම් තාක් සමුදය වෙන දේවල් සමුදය කියන වචනේ තේරෙන්නේ නේද? සමුදය කියන්නේ ඇති වෙන, හට ගන්නවා. මේ යමක් හට ගන්නවන්න පුළුවන් ඇති කරන්න පුළුවන් ස්වභාවයෙන් යුක්ත හැම දෙයක්ම බුදුරජාන් වහන්සේ සමුදය සත්‍යයි කියලා දුක දුක ඇති කරන හේතුවයි කියලා කියපු එකද කියලා අහනවා. එතකොට සමුදය සත්‍යං තපෙත්ත බුදුරජාණන් වහන්සේ දුක ඇති කරන්න පෙන්නපු හේතුවයි කියපු එක සමුදය සත්‍ය තබලා යම්තාක් ඇති වෙන්න තියෙන ධර්මතාව තියෙනවා නම් ධර්මතා ඇති කරන ධර්මතා තියෙන. ඒවා සමුදයක් තමයි නමුත් සමුදේ නෙවෙයි. සමුදේ සත්‍ය නෙවෙයි. ඒකෙදී අපි නිකමට කියමු අර අපි කතා කළා වගේ යම් කිසි සමුදේ සත්‍යම් සම්දම්මන් කියලා දැන් රූපයක් පේන්න ඇහැ රූප චක්කු විඥාන කියන මේ හේතු ටික නිසා නම් අපිට රූපයක් පේන්නේ. අපි වෙන වෙනම ගමු දැන් ස්කන්ධයෙන් උදේ වේ ආහාර සමුදය රූප සමුදය. එතකොට පස්ස සමුදය වේදනා සංඥා සංකාර සමුදය. නාම රූප සමුදය විඥාන සමුදය කියලා පෙන්වනවා. ඒ කියන්නේ ආහාරයගේ ඇතිවීමෙන් රූපය ඇති වෙනවා. මොන රූපය ඇති වෙන්න හේතුව පෙන්වනවා. එතකොට ස්පර්ශයගේ ඇතිවීමෙන් වේදනා සංඥා සේකර සංඥා චේතන ඇති වෙනවා. නාම රූපයන්ගේ ඇතිවීමෙන් විඥානය ඇති වෙනවා. එතකොට තණ්හාවගේ ඇතිවීමෙන් දුක කියන එක ඇති වෙනවා. එතකොට මේ වගේ මොන දැන් ඇතිවීම ගොඩාක් පෙන්වුවහම අහන මේ ඇතිවීම ඔක්කොම සමුදේ සත්‍ය කියලා බුදුහඳුර පෙන්නපු සමුදේ සත්‍යයට අයිතිද කියලා. එතකොට පෙන්නනවා තණ්හාව නිසා දුක ඇති වෙනවයි කියලා පෙන්නපු සත්‍ය සමුදය සත්‍ය වෙනවා. ඒක තබල. අවශේෂ සමුදයක් කියවනේ. ආහාරය නිසා ආහාර සමුදය රූප සමුදය වෙනවා කියලා ස්පර්ශ සමුදය වේදනා සංඥා චේතනා වෙනවා කියලා නාම රූප සමුදය විඥානය වෙනවා කියලා කියපු සමුදයක් තියෙනවා. ඒක සමුදයක් තමයි. ඒකට සමුදය සත්‍ය නෙවෙයි. තේරෙන්නේ නේද? ඒවා මේ ආහාරයේ රූපය ඇති කරන එක මිසක ඒකි කෙලෙසියක් නැහැ. ඔගොල්ලෝ බත් පාන් කාපු මුංගර ටිකක් කෑවොත් ඒකෙන් හම්මස්ලේ නහර කියන ශරීරයේ තියෙන කෙස්ලොම් හැදෙයි මිසක ඔකේ ආයේ තණ්හාවක් නැහැ. බත් පාන් කාපු මුංගට වල කෙස්ලොම් නියදත් හදනවා කියන එකේ මේ ආහාරය නැමති හේතුව නිසා මේ ශරීර රූප කලාප හැදෙනවා කියලා ඵලයක් හැදෙනවා මිස කය නැමති ඵලය හැදෙනවා. නමුත් ඒ තුල තණ්හාව කියලා එකක් නැහැ. බැලලා කන් එතකොට මේ අපි නිරෝධී පස්සේ කතා කරමු. එතකොට ඒකයි ආහාර සමුදය රූප සමුදය. ඒක සමුදයක් තමයි. කායට සාපේක්ෂව මේක ඇතිවීම. නමුත් ඒක සමුදය සත්‍ය එහෙම නෙමෙයි. ඔගලන්ට මොනවා හරි දැන් ඇහැට රූපයක් පේනවා. පේනවා කියන තැන රූපයක් විඳින්න පුළුවන් හිතෙන් රූපයක් හඳුනන්න පුළුවන්. එතකොට මේ පෙනෙන පෙනේ මේ මේ රූපයක් විඳින හඳුනන ධර්මතා ටික ඇති උනේ චක්කු සම්පස්ය නිසා. එතකොට ස්පර්ශය නිසා මේ වේදනා සංඥා විඳින්න හඳුනන්න පුළුවන් බව ඇති වෙනවා. එතෙන්දී ආයේ තණ්හාවක් කියලා එකක් නැහැ. තණ්හාවක කෘත්‍යයක් ඕකේ නැහැ. ඊට පස්සේ මේ බාහිර රූපයයි වේදනා සංඥා චේතනා කියන නාම ධර්මයන් නිසා චක්කු විඥානේ මේ රූප දැනගන්න පුළුවන් කමක් තියෙනවා. නාම රූප නිසා විඥානය කියන එකක් වෙනවා. ඒක ධර්මතාවයක්. මේ ඔක්කොම ආහාර ප්‍රත්‍යයෙන් තියෙන. ඕවට කියනවා සමුදය කියලා. එතකොට ඕනම දෙයක ඇති වෙන්න කියන්නේ ඇති වෙන්න තියෙන හැම එකක්ම සමුදේ සත්‍ය අතහැරලා අනිත් හැම ඇතිවීමක්ම දකින්ද ඒව සමුදිය මිසක සමුදි සත්‍යය හැම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නැති කරන්න ඕනේ, නිරුද්ධ කරන්න ඕනේ කියපු සමුදිය නෙමෙයි ඒක. දැන් මේ ආහාර සමුදියක් වෙනවා නම් ඕක නෙමෙයි නැති කරන්න කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. නිරුද්ධ කරන්න කියලා කිව්වේ. එතකොට සමුදේ සත්‍යම් අපි දැනගන්න සමුදය සත්‍යං සමුදය චේව සමුදයන්ට. සමුදය සත්‍ය කියන එක සමුදයද වෙනවා සමුදය සත්‍යද වෙනවා. අපි කියමු තණ්හාව දුක ඇති කරන හේතුවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් දැන් තණ්හාවට කියනවා සමුදය තණ්හාව කියන එක දුක ඇති කරන නිසා සමුදයක් වෙනවා. ඒක සමුදය සත්‍යයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාවයේ දුරු නොකොළොත් දුක ඇති වෙනවා කියලා පැනෙවුවා නම් ඒක සත්‍යයක්. ඒක සත්‍යයක්. සත්‍ය කියන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අපි කියමු බුහු දැන් දුක්ඛ සත්‍ය බුහුතයි තතයි අවිතතයි අනඤ්‍යතතයි කියනවා. දුක්ඛ සත්‍ය බුහුතයි කියලා කියන්නේ සැබෑ ස්වභාවයෙන්ම යුක්තයි. ඌ දෙයක්. වෙනස් ස්වභාවයකින් පෙනී නොසිටිනවා. අන්‍ය ස්වභාවයකින් පෙනී නොසිටිනවා. කුමන විදිහකටවත් වෙනස් වෙන්නේ නැහැ කියන ඇත්තක් තමයි මේ පංච උපාදාන කන්ද දුක්ඛ කියන එක. එතකොට මේ ස්කන්ධ ටික නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥාන ටික ඇත්තයි වෙනස් වෙන්නේ ආනාකාරයෙන් පෙනී හිටින්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. පංච උපාදානස්කන්ධය කියලා යමක් තියෙනම් ඒක දුකයි කියන එක බොහෝතයි තතයි අවිතතයි. පංච උපාදානස්කන්ධය කියන එක දුකයි කියන බව තියෙනෝනේ. මේ ලෝකයේ අපි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටික උපාදාන කරගෙන ඉන්න තාක් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස විඳින්න විඳින්න වෙනවා කියන ධර්මතාවය ඇත්තයි. ඒක වෙනස් වෙන්නේම නැහැ. කියන හින්දා මේකට කියනවා සත්‍යයක් කියලා. ස්කන්ධ ටිකට නෙමෙයි මේ සත්‍ය කියන්නේ. ස්කන්ධ ටික අද මේ ස්කන්ධ ටික වෙනස් වෙලා වෙන ස්කන්ධ ටිකක් උපදින්න පුළුවන්. නමුත් කුමන ස්කන්ධ ටිකක් උපන්නත් ඒ ටික ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන් විඳින්න වෙනවා යුක්තයි කියන එක ඇත්තක්. තේරුණා නේද? ඊගාවට තණ්හාව කියන එක ඇත්තක් කියන එක නෙමෙයි තණ්හාව දුක ඇති කරන හේතුවයි කියන ධර්මතාවය ඇත්තක්. තණ්හාව කියන ධර්මතාවය ඇතිතා ජරා මරණ ශෝක පරිදේව කියන දුකෙන් යා මිදෙන්නේ නැහැ මේ දුකට පමුණුවන දුක ඇති කරන ධර්මතාවයේ තණ්හාවයි කියන එක ඇත්තක්. එක වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද කියන්නේ? ඒ හින්දා තණ්හාවට කියලා දුක්ඛ සත්‍ය කියලා. දුක දුක ඇති කරන හේතු වෙයි කියලා නම් කරනවා තණ්හාවට. එතකොට තණ්හාව විතරයි දුක්ඛ සත්‍ය මේ මේ මේ සමුදය සත්‍ය නමින් නම් කරන්නේ. තණ්හාව කියන එක දුක ඇති කරන හේතුවයි කියන එක ඇත්ත. එතකොට බුදුරජාණන් වහන්සේ සමුදය සත්‍ය හැටියට පෙන්වන්නේ තණ්හාව. ඒ තණ්හාව තබලා ජරා මරණ සංඛ්‍යාත දුක ඇතිකරන්න හේතු වෙච්ච තණ්හාවට තමයි සම්දේ සත්‍ය කිව්වේ. ඒ තණ්හාව හැරලා යම්තා තව එක එක ධර්මතා හට ගන්නවන හේතු තියෙනවා. අපි කියමු අපිට තේරෙන භාෂාවෙන් පොල් ගෙඩියකට හේතුව කියනවා පොල් ගහකට ඵලය කියනවා නම් සමුදය පොල් ගෙඩිය නැහැ නැති ධර්මතාවය තමයි සමුදය. එතකොට පොල් ගහ තමයි සමුප්පන්නේ. සමුදයෙන් හටගත් දේ. එතකොට ඒක සමුදයක් වුණාට සමුදය සත්‍ය නෙමෙයි. ඒ වගේ යම්තා ලෝකයේ ඇති වෙන දේවල් තියෙනම් ඒව ඔක්කොම සමුදය වෙනවා. සමුදය සත්‍ය නෙවෙයි. තණ්හාව තබල. හරිද? සමුදය සත්‍ය තබල. තණ්හාව කියන එක සමුදයක්ද වෙනවා සමුදය සත්‍යයක්ද වෙනවා. ඒකත් දුක ඇති කරනවා කියන ධර්මතාවයට සාපේක්ෂ දුකට සාපේක්ෂව සමුදයකුත් වෙනවා. තව ඒක සමුදය සත්‍යය කියන ගණයටත් යනවා. තේරුණාද කියලා? හරිද? එතකොට සමුදය සහ සමුදය සත්‍ය වෙනසක් තියෙනවා. ඒ නිසායි ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන තැනක තියෙන්නේ වර්තමාන ස්කන්ධය පිළිසින් ස්කන්ධයන්ගේ ඇතිවීමක් නැතිවීමක් මිසක එතන කෙලෙස් එක්ක සම්බන්ධතාවයක් නැහැ. ස්කන්ධයන් උදේවැය බලනකොට ස්කන්ධයන්ගේ උදේවේ නොදන්නාකම නිසා තණ්හා වේ කියන එක එනවා මිසක ස්කන්ධයන්ගේ උදේවේ නොදන්නාකම නිසා සමුදය සත්‍ය කියන එක ඇති වෙන්න පුළුවන් ස්කන්ධයන්ගේ උදේවේ දන්නාකම ස්කන්ධයත් ස්කන්ධයන්ගේ සමුදයක් තියෙනම් ඒ සමුදයක් ඒ ස්කන්ධයන්ගේ වැයක් තියෙනම් ඒ වැයක් කියන ටිකම බැලුවාම දුක දුක්ඛ සත්‍ය පරිඤ්ඤය පිරිසිදු දක්නවා කියන තැනටයි එන්නේ. මේ දුක්ඛ ස්කන්ධ ටික ඇති වෙලා තියෙන්නේ මෙහෙම නේද කියලා බලනකොට මේ රූපය කෙනෙක් ඇති කෙරුවා පුද්ගලයෙක් ඇති කෙරුවා කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ දෙයක් කියන දෘෂ්ටිය දුර වෙනවා. අර ඊශ්වර නිර්මාණය වගේ දේවල් අතහැරින් මේ හේතුඵල ධර්ම දකිනකොට. නැත්තම් ඊශ්වර නැව්වා මහා බ්‍රහ්මයා නැව්වා කියලා නේ හිතන්නේ. ඒ මොකද මේ සමුදය සත්‍ය නොදන්න නිසා. මේ මේ හේතු ටික නිසායි මේ ඵලය කියන එක දැක්කහම මේ දෘෂ්ටි නැති වෙනවා. ඊට පස්සේ මේ හේතු ටික නිරුද්ධ වෙනකොට මේ ධර්මය නිරුද්ධ වෙනවා කියලා දකිනකොට සාස්ත්‍රවාදී දුරු වෙනවා. දිගින් දිගට යන ආත්මයක් තියෙනවා. ඒක ස්ථිරයි සත්‍යමයි වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒ ආත්ම දෘෂ්ටි අතහැරෙනවා. ඒක වැය දකිනකොට. මේ එතකොට ඔන්න සමුදය සහ සමුදය අතර වෙනස තේරුම් ගන්න. ඊට පස්සේ නිරෝධෝ නිරෝධ සත්‍යන්ති. නිරෝධය කියලා කියන්නේ නිරෝධ සත්‍යයද කියලා අහනවා. නිරෝධ සත්‍යං තපෙත්වා. අවශේෂෝ නිරෝධෝ නිරෝධෝ න නිරෝධ සත්‍යෝ. එතකොට නිරෝධය කියලා කියන්නේ නිරෝධ සත්‍යයද කියලා ප්‍රශ්නයක් අහුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරෝධ සත්‍ය කියන කොටස තවලා නිරෝධ සත්‍ය කියේ මොකේදද? ඈ? තණ්හාවගේ නැතිවීමට. තණ්හා නිරෝධයට නිරෝධ සත්‍ය කිව්වා මිසක වෙන කිසිම දෙයකට නිරෝධ සත්‍ය කිව්වේ නැහැ. යෝ තස්සා යේව තණ්හාය අශේෂ විරාගෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ කියලා. ඒ තුන් ආකාර තණ්හාවගේ ඉතුරු නොකර අත්හැරීමක් තියෙනවනම්, ගෙවා දැමීමක් තියෙනවනම්, නැවත නොගැනීමක් තියෙනවනම් මෙන්න මේ තණ්හාවගේ අතහැරීමට කිව්වා නිරෝධි කියලා. අහලා තියෙනව නේද? එතකොට හොඳට දකින්න ඕනේ තණ්හාවගේ නැතිකමට විතරයි නිරෝධය කියලා කියන්නේ. නිරෝධ සත්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ නිවන කියලා කියන්නේ නිරෝධ සත්‍යතාව නම් නිවන. නිරෝධ සත්‍ය කියලා කියන්න වෙන්නේ තණ්හාවකින් නැතිකමට විතරයි. එතකොට අවශේෂ නිරෝධයක් තියෙනවා නම් ඒක නිවන නෙමෙයි කියන එකයි. අවශේෂ නිරෝධයක් තියෙනවා නම් ඒක නිරෝධ සත්‍ය නෙවෙයි. මොකද අවශේෂ නිරෝධේ ආහාරයෙන් නැතිනො රූපේ නැති වෙනවා කියලා කිව්වොත්. ඛණ්ඩ බොණ්ඩ නොදී මාස ගානක් එහෙම සති දෙක තුනක් හිටියොත් මේ රූපේ එන්න එන්න ක්ෂය වෙලා යයි. රූපේ නැති වීම නිවන නෙවෙයි. එතකොට ස්පර්ශයක් නැතිනොත් වේදනා සංඥා නැති වෙයි. ඒ ස්පර්ශ නැතිවීම වේදනා සංඥාවන්ගේ නැතිකම නිරෝධය නෙමෙයි. ඔන්න ඕක හරි වටිනවා. මොකද ගොඩක් දෙනෙක් අපි මේ ස්පර්ශ නිරෝධිය අල්ලනවා වේදනා නිරෝධිය අල්ලනවා කියන දරකින් එන්නේ. හරිද? සංඥා නිරෝධිය බල බල ඉන්නේ කියලා සමහරු කියන්නේ. නමුත් සංඥා නිරෝධිය කියන එක මේ බැලුවා කියලා ඒ සංඥා නිරෝධිය නිවන එහෙම නෙමෙයි. එතකොට ඒකද ආහාර නිරෝධයක් මිසක ක්ලේශ නිරෝධයක් නෙමෙයි නිසා ස්පර්ශයගේ නැතිවීම වේදනා සංඥා නිරුද්ධ වෙනවා ස්පර්ශ නිරෝධේ වේදනා සංඥා නිරුද්ධයි කියලා යම් නිරෝධයක් තියෙනවා ඒක නිරෝධයක් මිසක ඒද නිරෝධ සත්‍ය නෙමෙයි ඒ කියන්නේ ඒ සංඥාව නිරෝධය බැලුවා කියලා සංඥා නිරුද්ධ වුණා කියලා කෙලෙස් නිරුද්ධුනේ නැහැ නාම රූප නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවා නාම රූප දෙක නැතිවීමෙන් විඥානය නැති වුණාට ඒක නිවන එහෙම නෙමෙයි. එතකොට විඥානය නිරුද්ධ වුණා කියලා කෙලෙස් නිරුද්ධ වුණා වෙන්නේ කෙටියෙන් ගත්තාම මේ ස්කන්ධ ටික ඇති වෙන්න තියෙන හේතු ටික නිසා ස්කන්ධය හටගන්න පුළුවන්. ස්කන්ධ ටික ඇති වෙන්න තියෙන හේතු ටික නැති වෙනකොට ස්කන්ධ ටික නැති වෙන ස්කන්ධ ටික නැතිවීම නිවන නෙවෙයි. දැන් අපි මරණවා කියන්නේ මෙහි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයම නිරුද්ධ වෙනවා. නමුත් තණ්හාව නැති නොකළ නිසා නැවත ප්‍රතිසන්දි වශයෙන් විඥානය පැමිණෙනවා මිසක මේ නාම රූප දෙකෙන් එකක්වත් එහා පැත්තට ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. බැරි වෙලා මේ අපි ඉන්න මේ රූපය හරි මේ කය ඇසුරු කරගෙන දැන් පවතින චිත්තචෛසික ටිකේ හරි මේ නාම රූප දෙකෙන් එකක් හරි ප්‍රතිසන්දි වශයෙන් එහා පැත්තට යනවා නම් ආත්මයි කියලා කිව්වට කමක් නැහැ. සිත ආත්මයි කියලා කිව්වට කමක් නැහැ. එතකොට මේ නාම රූප දෙකෙන් එකක්වත් මොකද වෙන්නේ? නැවත ප්‍රතිසන්දිට යන්නේ නැහැ. නාම අපි නිකමට ගත්ත මේ නාම රූප දෙක උපකාර වෙනවා මොකද්ද? ඇත්ත ඇති හැටිය නොදකින්න. හරිද? නාම රූප දෙකෙන් කරලා තියෙන උපරිම වැඩේ තමයි මොකද අවිද්‍යාව ඇති කරන එක. ඇත්ත නොදකින්නවා. ඇත්ත නොදන්නාකම නිසා වැරද්දක් මනෝමයෙන් හදා ගන්නවා විද්‍යාපච්ච සංඛාරා. ඒ හිතපු කියපු කරපු දේවල් දැනගන්න සිතක් උපදිනවා. සංඛාරපච්ච විඥාන. ඒ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්නවා. විඥානපච්ච නාම රූප. එතකොට මේ නාම රූප දෙකෙන් එකක්වත් ගිහිල්ලා තියෙනවද යාට? යනවද? නෑ. කිසිම වෙලාවක යන්නේ නමුත් එහෙම නොගොස් එහෙම නොගොස් මේ විඥානය නිසා නාම රූප වෙනවයි කියන ධර්මතාවයක් තියෙනවා. ඒ නිසයි මේ ගමන නවත්තන්න පුළුවන්. බැරි වෙලා මේ නාමය හෝ රූපය හෝ නාම රූප දෙකෙන් එකක් හෝ ප්‍රතිසන්දි වශයෙන් යනවනම් අනිවාර්යෙන් මේක නවත්තන්න බෑ. අර මේකේ තියෙන යථාර්ථය නොදකින කම නිසායි අපිට මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැත්තේ. මම අර ඉටිපන්දම් කතාව කියන්නේ. අරදී නෑ. ඒකෙන් දැන් අපි පහම් පහම් පහම් පත්තු කරනකොට දැන් අපිට මෙතන පොල්තල පහනක් තියෙනවා නම් දැල්වෙන ඒකෙන් තව අපි පොල්තල පහනක් පත්තු කළොත් අපිට හිතෙන්නේ මේකෙන් ගින්දර ටිකක් මේකට ගත්තා වගේ කියලානේ. කවදාවත්ම මේ මේ දැල්ලෙන් ගින්දර චුට්ටක්වත් එහා දැල්ලට යන්නෙත් නැහැ. එහා දැල්ල මේ දැල්ලෙන් ගින්දර ටිකක්වත් ගන්නෙත් නැහැ. නමුත් හේතු ප්‍රත්‍යක් වෙනවා. හේතු ප්‍රත්‍යක් වෙනවා. අපි කියමු දැන් පහන් ඇවිලෙන පහනක් තියෙයි. ඊගාව පහනට පහන් වැටිය දාලා පහන් වැටියට තෙලුක් දාලා තිරෙත් දාලා තියෙන දැන් ගින්දර නැහැ. අපි මේ පහනට ලං කරනකොට මේ දැල්ලට ලං කරනකොට මෙතනින් වෙන්නේ මේකෙන් ගින්දර එහෙම එනවා නෙමෙයි. මේ පහන් දැල්ලෙන් මේ තෙලුයි tire පහන් වැටියේ තියෙන දැන් තෙලුයි tire තියෙන තැනක සම්පූර්ණ උෂ්ණය සපයන එක තමයි වෙන්නේ මෙතෙන්ට. ඊටවට මෙතන උෂ්ණය නිසා ඒ උෂ්ණය නිසා තෙලුයි tire දහණය වීමෙන් මේ දැල්ලක් ඇති වෙනවා. දැන් මේ දැල්ල මෙතන තියෙන ධර්මතා දහනය කිරීම නිසා ඇතිවෙච්ච එකක් මිසක මේ දැල්ලෙන් මේකට ගියේ නැහැ. මේ මේ පහන් දැල්ලෙන් ගින්දරෙන් කලේ මෙතන තෙළු විතරේ තියෙන තැනක ඒ මේ තේජෝ ධාතු සපයන එක විතරයි කලේ. ගින්දරක් ආවේ නැහැ උස්නේ සැපෙවුවා. එතකොට මේ උස්නේට මෙතන තියෙන ටික දහනය වෙනවා පිච්චෙනවා. පිච්චෙනවා. පිච්චෙනකොට ඒ පිච්චීම නිසා මේ දැල්ල ඇති වුනේ. තේරුණා නේද? එතකොට දැන් අපිට බැලූ බැලමට පේන්නේ මේ දැල්ලෙන් මේ දැල්ලට ගින්දර ටිකක් ගත්ත මේ දැල්ල මේකෙන් ටිකක් ගත්ත මේක මේකෙන් ටිකක් ගියා වගේ. නමුත් මේ දැල්ලයි මේ දැල්ලයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. මේ දැල්ල උපයෝගී වෙලා තියෙන ඊගාව දැල්ල ඇතිකරන්න හේතු වෙන හේතුවට උදව් කරලා තියෙනවා. මේ දැල්ල ඇති වෙන්නේ තෙලුයි tire ටික දවාගෙන මේ දැල්ල ඇති වෙන්නේ. මේ දැල්ල උදව් කරලා තියෙන්නේ මේ දැල්ලට නෙමෙයි. මේ දැල්ල ඇති කරන්න හේතු වෙච්ච තෙලුයි tire තියෙන තැනටයි මේ දැල්ල උදව් කරලා තියෙන්නේ. තෙලුයි tire ටික නිසා හටගත්ත දැල්ල. ආයි ඊගව දැල්ල ඊගව දැල්ලට උදව් වෙලා නැහැ. ඒ දැල්ල තෙලුයි tireටයි උදව් කරලා තියෙන්නේ. ඒ වගේ එතකොට හැම වෙලාවෙම මේ නාම රූප ධර්මයන්ගේ නිරෝධයක් තියෙනවා. නාම රූප දෙක නිරුද්ධ වුණාට කෙලෙසේ නිරුද්ධ නැති නිසායි අපි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. ඒකට අපි තේරුම් කරගන්න ඕනේ අපි කියන්නේ මේ නාම රූප දෙකෙන් එකක්වත් කවදාවත් ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නැහැ, ගිහිල්ලා නැහැ කියන කාරණාව එතකොට හැම වෙලාවෙම දකින්න පුළුවන් අපිට වර්තමානික අපේම කෙනා කෙනාගේම වැරද්ද නිසාමයි මේ සසරට යන්නේ. කෙනා කෙනාට නම් මේ ගමන නතර කරනවද නැද්ද කියන එක පුළුවන්කම තියෙනවාමයි. අනිවාර්යෙන්ම අපි කිව්වකට මේ ව්‍යාපාරණයක් තිබුණා. ව්‍යාපාරණය කියලා කියන්නේ පවත්වාගෙන යන දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට පවත්වාගෙන යාමක් තිබුණා. මේ සිත මේ ඉපදෙනවා ඒක නිරුද්ධ වෙන්නේ තව සිතක් ඇති කරලා. ඒ සිත නිරුද්ධ වෙන්නේ තව සිතක් ඇති කරලා. ඒ සිත නිරුද්ධ වෙන්නේ තව සිතක් ඇති කරලා කියන එක තමයි ව්‍යාපාරණය කියන්නේ. කොහොම එකක් තිබුණා නම් අන්තිම සිතත් නිරුද්ධ වෙන්නේ තව එකක් ඇති කරලා වෙනකොට අපිට නිවන් දකින්න පුළුවන්ද? විරුණ පන්නන්න පුළුවන්ද? බෑ. ව්‍යාපාරණයක් තිබුණොත් බෑ. නමුත් හැම වෙලාවෙම අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියන කාරණා ටික දකින්න. අවිද්‍යාව කියනකොට ශනිකව ඔයගලන්ට දකින්න ඕන පුරාණ කර්මයට හටගත්ත නාම රූප දෙකේ ඇත්ත නොදකිනකමයි මේ විස්තර කරේ කියන එක. මේ නාම රූප දෙක හේතුයි අවිද්‍යාව, අවිද්‍යාවට හේතුයි සංකාරය, සංකාරයට හේතුයි විඥානය. දැන් මේ විඥානය ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනවා. එතකොට මේ කියන කිසිම දෙයක් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඒකෙන් මම මතක් කළේ නිරෝධෝ නිරෝධ සත්‍යං කියලා කිව්වහම ඒ තණ්හා නිරෝධයට විතරයි නිරෝධ සත්‍ය කියන්නේ. තණ්හා නිරෝධයේ පැත්තකින් තබලා පොඩ්ඩකට තබන්න යම්තක් අවශේෂෝ නිරෝධෝ කියලා කිව්වා. අවශේෂ නිරෝධ කියලා කිව්වේ යම්තක් නැතිවීම ගැන කතා කරන්න පුළුවන් නම් ඕගලන්ට. යම්තක් ඒක ඒක ටිකක් තියෙනක පැත්තකින් තැබුවා. මොකද අවශේෂ නිරෝධිය බොහෝ නිසා ඒක එක වචනකට ගත්තා. අරක එකක් නිසා ඒක පොඩ්ඩක් ඉස්සලා පැත්තකින් තියලා නිරෝධ සත්‍යයක් තියෙනවා නම් තපිත්වා නිරෝධ සත්‍යම් කියලා නිරෝධ සත්‍ය පොඩ්ඩක් පැත්තකින් තියබුවා. අවශේෂෝ නිරෝධෝ නිරෝධෝ අවශේෂ නිරෝධි නැතිවීම නැතිවීමක් තමයි. නමුත් න නිරෝධ සත්‍යං ඒක නිරෝධ සත්‍ය නිවන එහෙම නෙමෙයි. එතකොට අපි මනෝ ස්පර්ශය නිසා මේ විතර්ක හටගන්නවා මනෝ ස්පර්ශයගේ නැතිවීම මේ සිතිවිලි නැති වෙනවා කියලා බලන්න පුළුවන් ඒ සිතිවිලි නැතිවීම Nirodhe එහෙම වෙන්නේ නැහැ ඒක Nirodhayak තමයි Nirodha සත්‍ය නෙවෙයි එතකොට මේකෙන් කියන්නේ මොකද්ද ස්කන්ධ ටික නැති වුණත් තණ්හාව නැති නොකොලොත් නැවත ප්‍රතිසන්දියට යනවා ඒක නිවන නෙවෙයි කියන එක කියනවා තේරුණා නේද ඊට පස්සේ නිරෝධ නිරෝධ සත්‍ය නිරෝධෝති. හරිද? නිරෝධ සත්‍ය නිරෝධෝ කියව නිරෝධ සත්‍යන්ත. නිරෝධ සත්‍ය කියන එක නිරෝධයක්ද වෙනවා නිරෝධ සත්‍යද වෙනවා. නිරෝධ සත්‍ය කියන එකත් නිරෝධයක් තමයි හැම දෙයකම නැති කිරීමක් තමයි. ඒක නිරෝධයක්ද වෙනවා නිරෝධ සත්‍යයක්ද වෙනවා. ඒ කියන්නේ තණ්හාවගේ නැතිකමත් නැතිකමක් තමයි. ඒක යම් ධර්මයක් හටගන්න තියෙන හේතුව නැතිවීමක් වගේම බුදුරජාණන් වහන්සේ නිරෝධ සත්‍යය කියප එකත් යම් ධර්මතාවයක් නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවයි කියන එක ඇත්තක් කියලා පෙනෙවනවා. මේ ධර්මතාවයේ නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවා මිසක අනිත් ධර්මතාවයේ ආහාරය නිරුද්ධ වීමෙන් රූපය නිරුද්ධ නොවන දුක නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක නිරෝධයක් තමයි නිරෝධ සත්‍ය නෙමෙයි. මේ රූපේ නැතිවට වෙන රූපයක් හෝ හැදෙනවා නැතිනම් නාම ධර්ම ටික අල්ලගෙන හෝ දුක පවතිනවා. ස්පර්ශය නිරෝධයෙන් වේදනා සංඥා නිරුද්ධ වෙනවා තමයි නිරුද්ධ වුණොත් දුක නිරුද්ධ වෙන්නේ. ඒකද නාම රූප දෙක නිරෝධයෙන් විඥාන නිරුද්ධයි කියන කාරණාව රළු වශයෙන් දකින්න දැන් අසඤ්ඤ සත්‍ය විඥාන නිරුද්ධයි. විඥානේ නිරුද්ධ වෙනවා කියලා ඒකට දුක නිරුද්ධ නැහැ. ඒ කියන්නේ දුක ඇති කරන තියෙන හේතුව තව නිරුද්ධ නැති නිසා කල්ප ගානකින් පස්සේ හරි ආයි ජරා මරණ දුකට එනවා. ඒ හින්දා දැන් දුක්ඛ නිරෝ ඒ මට්ටමට දුක නෑ තමයි නමුත් දුක නිරුද්ධ නෑ. දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් වෙලා නෙමෙයි ඉන්නේ අසඤ්ඤාතය. දුක්ඛ දුක නැතුව තමයි ඉන්නේ. ඒක නිරෝධයක් තමයි. නමුත් ඒක නිරෝධ සත්‍යය නෙමෙයි කියන එක. තේරුණාද කියන්නේ? බාහම තමයි මම කියන්නේ. මේ මග්ගෝ මග්ග සත්‍යන්ති මාර්ගය කියන්නේ මාර්ග සත්‍යද කියලා අහනවා. මග්ග සත්‍යං තපෙත්වා අවශේෂෝ මග්ගෝ අවශේෂෝ මග්ගෝ මග්ගෝ න මග්ග න මග්ග සත්‍යං. ඔන්න මාර්ග ගොඩාක් තියෙන නිසා ප්‍රශ්නයක් අහනවා මග්ගෝ මග්ග සත්‍යං. මාර්ගය කියන්නේ මාර්ග සත්‍යයටද කියලා අහනවා. ඊට පස්සේ එතනිනුත් මාර්ග සත්‍ය කියන එක පොඩ්ඩක් පැත්තකින් දිනනවා. මග්ග සත්‍යං තපෙත්තා. මාර්ග සත්‍ය තබලා අවශේෂෝ මග්ගෝ. තව යම්තාක් මාර්ග තියෙනම් ඒවා මග්ගෝ න මග්ග සත්‍යං. ඒවා මාර්ග මිසක මාර්ග සත්‍ය නෙමෙයි. ඒ කියන්නේ මිනිස්සෙක් වෙන්නත් සීල සමාධි ප්‍රඥා. බ්‍රහ්මෙක් වෙන්නත් සීල සමාධි ප්‍රඥා. දෙවියෙක් වෙන්නත් සීල සමාධි ප්‍රඥා. මේව මාර්ග තමයි. මාර්ග උනාට මාර්ග සත්‍යයි කියලා කියපු එක නෙමෙයි. මිනිසෙක් වෙන්නත් මාර්ගයක් ඕනේනේ. දෙවියෙක් වෙන්නත් මාර්ගයක් ඕනේ. භක්මෙක් වෙන්නත් මාර්ගයක් ඕනේ. එතකොට ධ්‍යාන ලබන්නත් මාර්ගයක් ඕනේ. එතකොට මනුස්ස ලෝකේ රජවරු සිටුවරු මොනවා හරි කෙනෙක් වෙනවා නම් ඒකටත් මාර්ගයක් තියෙනවා. අපායට යන්නත් මාර්ගයක් තියෙනවා. ප්‍රේතෙක් වෙන්නත් මාර්ගයක් තියෙනවා අසුරෙක් වෙන්නත් මාර්ගයක් තියෙනවා හැමතැනම මාර්ග තියෙනවා මේ මාර්ග තිබුණට මේව මාර්ග මිසක මාර්ග සත්‍ය නෙමෙයි මාර්ග සත්‍යයක් තියෙනම් මේ මාර්ග සත්‍ය මාර්ගය දෙනවා මාර්ග සත්‍යද වෙනවා මාර්ග සත්‍ය කියලා මුද්‍රජානන්සේ දේශනා කළේ මොකද්ද සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඒකින් කියනවා මොකද්ද මේ මාර්ග අංග ටික වෙනම එකක් මාර්ගය වෙනම එකක් සීල සමාධි ප්‍රඥා කියන ටික මාර්ගය මේ මාර්ග අංග තේරෙන්නේ මොකද දැන් සීල සමාධි ප්‍රඥා කියන ටික තමයි හැම වෙලෙම වඩන්න තියෙන මාර්ගය. එතකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචකම්මතා ජීවායම කියන ටික මාර්ග අංග. මාර්ග අංගයි මාර්ගයයි දෙකම එකක් එහෙම නෙමෙයි. නෝන හරි ප්‍රශ්නයක්. කොහොම හරි සිල් රැක්කනම් කොහොම හරි සමාධි වැඩුවනම් කොහොම හරි නුවණින් බැලුවනම් අනිවාර්යෙන් නිවන් දකින්නවා මාර්ග අංග ටික මාර්ගයේ තියෙනවා නම් නමුත් මාර්ග අංග ටික මාර්ගේ නැහැ. ඒකයි මේ මාර්ගේ පනවන හැමතැනකම මග්ග මග්ගංග පරියාපන්න. මාර්ග අංග 90 ගිය සීලයක්, මාර්ගංග 90 ගිය සමාධියක්, මාර්ග අංග 90 ගිය ප්‍රඥාවක් වෙන්නට ඕනේ. මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මතා ජීව කියන ටික ගත්තහම ওই ටික නිසයි මාර්ගය. එතකොට අපි කියමු දැන් මේ ත්‍රි ශික්ෂාව ගත්තාම ත්‍රි ශික්ෂාවේ දැන් මාර්ගය තියෙනවා. මාර්ගයේ ත්‍රි ශික්ෂාව නැහැ. ඒක හොඳට දකින්න. සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ටික කරනකොට ඒකේ මාර්ගය තියෙනවා. මාර්ගයේ සීල සමාධි ප්‍රඥා නැහැ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම කියන මේ ටිකේ මාර්ගය නැහැ. මේ දෙක දෙකක්. ඔගොල්ලෝ නම් ඒක මම අර්ථයක් කියලා දෙන්නම්. ඔගොල්ලෝ බලන්න ඔය වේදල සූත්‍රය. ඈ මජ්ක්‍ධිම නිකායේ චූල වේදල සූත්‍රය බලන්න. හොඳට ඒක ලස්සනට පැහැදිලි කර දෙනවා. ඒක එහෙම වෙන්න ඕනේ. එහෙම නොවුනොත් තමයි පුදුමයි. ඒ <laughs> එතකොට මේ ඒ කියන්නේ අපි කිව්වොත් ඔගලන්ට කොහෙට හරි යන්න ඕනේ ලිපිණියයි යන පාරයි දෙක එකක්ද? දෙකක් නේද? <laughs> එතකොට ඉතින් ඒක එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ ලිපිණිය තමයි පුරවන්නේ මේ යනවා කියලා. අවුල මාර්ගේ අප මම ඔකට උපමාවක් ගන්න ඕක ගත්තොත් හැබැයි භවනා කරන්න හම්බෙන්නේ අද බන් තමයි කියන්නේ. ඒ වෙනනේ කතා ඈ. මම ඔකට නිකන් මට තීරණේ දින මම ඔක රළු උපමාවක් කියන්න. උපමාව රළුවේ නුවණින් බලා ගන්න. අපි කියමු ඔන්න ඔය තියෙන ගෙවල් වල මේ පරණ අටු අටු වී අටු මොකෝ කියලා තියෙන. දැන් අපි කියමු මේ වී පෙට්ටි 8ක් තියෙන අටුයි. හරිද? දැන් දාලා තියෙනවා මේකට බුසලක් මල්ලන්න පුළුවන්. බුසලක් කියන්නේ සේරු 32ක් නේ. හරිද? අල්ලන්න පුළුවන් අටු තියෙනවා. එක වී සේරුව සේරුව තමයි දාලා තියෙන්නේ. දැන් මේ පෙට්ටියේ වී සේරු සේරුව සේරුව දාලා අවුරුද්දක් විතර තිබුණොත් වී අටුව පිරෙයිද? එහෙනම් දෙක තුනක් දැන් කොහොමද මේ වී අටුව පුරවන්නේ? ඈ ඉතින් කෝ අත්සන්නක් 32 ගාන ගාන්න එහෙනම් ඕගලන්ට වැඩක් කරන්න වෙනවා මේ අටුවේ තියෙන වී ටික අරගෙන කෙතක යොදන්න වෙනවා නේ කුඹරක් අරගෙන හාලා පොරු කළා මඩෝලා මේ අටුවේ තියෙන වීසේරු අනකන කුඹුර යොදන්න වෙනවා. යදුහම ඔන්න ඊගාවස්සන්නේදී සේරු දෙකක් වුණා. දැන් මේක. දැන් මේ කන්නේදී පිටියට දාන සේරු දෙකක්. දැන් සේරු දෙක තිබුණොත් පිටිය පිරෙනවද? ආයෙත් ඕගලන්ට මේ ටික දැන් මේ පෙට්ටියේ වී ටික තියෙන එක කෙතද? නෑ. කෙත පෙට්ටියේද? නෑ. හැම වෙලාවෙම කෙත කරන්ද හම්බ වෙනවද පෙට්ටියේ වී ටික නැත්තම්? නෑ. එතකොට කරන්න බෑ. එතකොට මේ ටික වැඩි කරගන්න හම්බෙන්නේ නැහැ කෙත නැත්තම්. කෙත කෙත කියන එක වැඩක් වෙන්නේ වී ටික නැත්තම්. දෙකක් තියෙන්නේ. නමුත් දෙකක් දෙක එකට යෙදෙනවා. ඊට පස්සේ මේක තියෙන එකෙන්ම ආපහු යෙදෙනවා. ඔහොම ඔහොම කාලයක් මුරු කළා. දැන් අස්සන්න එනෝනේ ඊගව කනේ දානවා. දැන් පෙට්ටිය පිරුණොත් ආයෙත් අපිට පෙට්ටිය පුරවන්න ඕනේ අදහසින් නම් කලේ ආයෙත් කුඹුරු කරන්න ඕනේද? ඕනේ. ඒ වගේ මේ පෙට්ටියේ වීලාස 8ක් තියෙන ඒ කියන්නේ පෙට්ටිය වගේ දකින්න සම්මාදිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මත ආජීව වායම් කියන මේ ආර්ය ශ්‍රැංග මාර්ගය. කල්යාණ මිත්‍ර ඇසුරෙන් ඕගොල්ලෝ දැනගන්නවා මෙන්න මේක තමයි යතහ භූත ඥානෙ සම්මාදිට්ඨිය. ඒක දකින්න මෙහෙම හිතන්න ඕනේ කියලා දන්නවා. සම්මාදිට්ඨි සම්මා සංකප්ප දෙකක් ගැන නුවණයි. ඒ සඳහා චිත්ත සමාධියක් ඕනේ. ඒ සමාධිය ඇති කරගන්න සම වායාම ගැන හොඳට දන්නවා. උපංග කුසල ධර්ම දුරු කළ නූපංග කුසල ධර්ම නූපින විදිහට නූපං කුසල උපදින උපං කුසල වැඩෙන විදිහට උත්සාහවත් විය යුතුයි. එතකොට සිහියක් දන්නවා. මේ සතර සතිපට්ඨානේ ඒක තබන්න ඕනේ නිතරම මේ උත්සාහයෙන් යුක්තව කය වේදනා චිත්ත ධම්ම කියන දිහා බලන්න ඕනේ. එහෙම බලලා සමාධිය ඇති කරගන්න ඕනෙත් කියලා දන්නවා. තේරෙනව නේද? දැන් දන්නවා. ඒ සඳහා ඒකට උපකාර පිණිස කය වචන දෙක සංවර කරගන්නත් ඕනේ. ඒකට බොරු කේලම් ස්පර්ශ කිය වචන කියන්න හොඳ නැහැ. කරපන් සත්‍යවරේ මේ ටික නොකර ඉන්නත් ඕනේ කියලා දන්නවා. දැන් ওই දැනුම් ටික නුවණ ඥානෙ ওই ටික ඔක්කොම ආර්ය අෂ්ටාංග මාර්ගය. එක සිතකදී දැන් ඔය ටිකේම අනුග්‍රහය ලැබලා තමයි ඔය දර්ශනය ඔය දැක්ම නිසාම ඕගොල්ලෝ සිල් රකිනවා. දැන් ඔය ටික ඔය දැනුම තිබුණට වැඩෙන්නේ නැහැ. ඔය ටික දැන් දන්නවා කියන්නේ ආරියෂ්ඨාංග මාර්ගයේ තියෙන දැන් ඕක තිබුණා කියලා ඕගලන්ට ඇත්ත දැක්ක හැකිද? හිත සමාධි වෙයිද? සිල් රැකෙයිද? නැහැ. දැන් ඔය මාර්ගයේදී හරිද මාර්ගය. ඒ කියන්නේ පෙට්ටි ටිකේ දැන් අර වී හුඬු හුඬු තියෙන චුට්ටයි තියෙන්නේ ඉතින්. දැන් මේ අටුව පුරව ගන්න ඕනේ. ඕගලන්ට වෙනවා මේක කෙතක යොදන්න. සිල් රකින්න ඕනේ, කය වචන සංවර කරගන්න ඕනේ කියන එක ජීවිතෙන් කරන්න වෙනවා. අර දැනුමෙන් තමයි මේක කරන්නේ. උපන් අකුසල් දුරු කරලා නූපන් අකුසල් නූපදිනවා කියන මේ සතර සම්‍යක් ප්‍රධාන වීදීන් කය ගැන නිතරම බලනවා. බලන්න වෙනවා ඕගලන්ට දැන්. අර දැනුමෙන් තමයි මේකට අනුග්‍රහ ලැබලා තියෙන්නේ. තේරෙනා නේද? ඊට පස්සේ ඒක කරන්න වෙනවා. ඊට පස්සේ යතහ භූත ස්වභාවය දැකපු සම්මා දිට්ඨිය දැනගත් එකට අනුව නැවත නැවත හිතනවා. මෙහිම කරනකොට ඔන්න දැන් ත්‍රි ශික්ෂාව සීල සමාධි ප්‍රඥා. දැන් මෙහෙම කරනකොට ඔයගලන්ට දැක්ම ටිකක් වැඩි වෙනවා. හරිද? සමාධිය ටිකක් වැඩි වෙනවා. කය වචන දෙකේ වැරද්ද කරන තියෙන හේතුව ටිකක් අඩු වෙලා සිල්වත්කම ටිකක් වැඩෙනවා. දැන් අර දර්ශනයයි සමාධිය ඇති කරවන්න ඕනේ සිල් රකින්න ඕනේ කියන ඥානෙ ওই ටික ගැන තියෙන නෝන තව ටිකක් වැඩි. හොඳට තියුරයි. ඒකෙන් උපකාරය ආයෙත් වෙනදට වඩා හොඳට කය සංවර කරගන්න. වෙනදටත් හොඳට වඩා හොඳට උත්සාහයෙන් සතර සතිපට්ඨාන වඩන්න දැන් ඒ නෝනෙන් පුළුවන්. වෙනදටත් වඩා හොඳට ඇත්ත දකින්න පුළුවන්. දැන් ආයෙත් ওই ටික කරනවා. කරනකොට ඇත්ත දකින්න සමාධිය ඇති වෙනවා, කය සිල්වත් වෙනවා කියන ටික ආයෙත් වෙනවා. තේරෙන්නේ? මෙහෙම මෙහෙම මෙහෙම කරනකොට යම් දවසක් තියෙනවා යම් දවසක් තියෙනවා යතහ භූත ඥාන දර්ශනයේ එවන් ත්‍රිපරිවර්තන ද්වාදසකරණ යතහ භූත ඥාන දසන සුවිසුද්ධම හොසි මේ ත්‍රිපරිවර්තන ද්වාදසාකාරයෙන් මේ විදිහට කරනකොට ඥාන දර්ශනය පිරිසිදුම වෙනවා එතනින් පස්සේ මත්තේ කරන්න දෙයක් නැහැ හරිද එතකොට දැන් පෙට්ටි ටික විරුණාට පස්සේ ආයෙත් කුඹුරු කරන්න ඕනේද ඕනේ මේ ටික කරනකොට මේ සම්මා දිට්ඨිය පිරෙනවා පිරෙනකොට සමාධිය කියන එක අකෝප්‍යයි වෙනස් වෙන්නේම නැහැ. සීලය කියන එක කැඩෙන්න තියෙන හේතුවම නැහැ. සීලය රකින්න ඕනේ කැඩෙන්න තියෙන හේතුවම නැහැ. මේවා අකෝප්‍යම වෙනවා. දසහංගේ සමන්නාගත අරහතය උච්චති. රහතන් වහන්සේ කියලා කිව්වේ මේ අංග 10ට. දැන් මේ ටික වෙනස් වෙන්නේම නැහැ. තියෙනවා. පිටිය පිරුණා වගේ. එතකොට දැන් හැම වෙලාවෙම මේ ටික තමයි මාර්ග අංග ටික නිසායි මාර්ගය කියන එක කෙනෙක් වැඩෙන්නේ. ඒකයි මම කියන්නේ කොහොම හරි සිල් රැක්කට කොහොම හරි සමාධියක් වැඩුවට කොහොම හරි විදර්ශනා කළාට හරියන්නේ නැහැ. මම හැම වෙලෙම කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඉස්සෙල්ලා මෙම්ම තියෙන්න ඕනේ. සම්මාදිට්ඨි කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කෙනකින් මේ ලෝකයේ ඇත්ත ඇති හැටි දැක්ක නුවණ ඉස්සෙල්ලා තියෙන්න ඕනේ. ඒ නුවණ ඇති කරගන්න මේ විදිහට හිත වඩන්න ඕනේ මේ විදිහට සිල්වත් වෙන්න ඕනේ කියන දැනුමක් ඉතල තියෙනවා. ඔකට තමයි මාර්ග අංග ටික කියලා කියන්නේ. ඔකට තමයි මාර්ගය කියලා කියන්නේ. මේ මේ මේ මාර්ග සත්‍ය කියලා කිව්වේ. තේරුණා නේද? එතකොට මේ සීල සමාධි ප්‍රඥා මාර්ගය. සීල සමාධි ප්‍රඥා මාර්ගය. මාර්ග සත්‍යයෙන් අනුග්‍රහ ලැබපු සීල සමාධි ප්‍රඥාවක් තියෙන මාර්ගයක් තියෙන ඒකයි මාර්ග සත්‍ය මාර්ගය දෙවෙනවා මාර්ග සත්‍ය දෙවෙනවා කියලා කිව්වේ මේ දර්ශනයෙන් යුක්තව සීල සමාධි ප්‍රඥාවෙන් කෙනෙක් යුක්ත වෙනකොට මේක මාර්ගයක් දෙනවා මාර්ග සත්‍යද වෙනවා ඒක මෙහා සීල සමාධි ප්‍රඥාවක් තියෙන එක මාර්ගය වෙනවා මාර්ග සත්‍ය නෙවෙයි එතකොට ඒ නිසා කුමන හෝ භාවනාවක් කරලා නැත්තම් මොන විදියට හරි සිල්වත් වෙලා මොන විදිහේ හරි ඥාන දර්ශනයක් ලබා ගන්න. ගොඩ යනවා කියලා එකක් නැහැ. මොන විදියට හරි වෙන්නේ ඒ නිසා මම හැම වෙලෙම කියන්නේ සම්මා දිට්ඨිය කියන එක ඇත්ත ඇති හැටි දකින්න. මෙන්න මේ ඇත්ත දැක්කට පස්සේ ඊට පස්සේ ඕනම භවනාවක් කරන්න හිත වැඩෙනවා. සමතය තියෙන ඕනම සමතයක් කරන්න. මේ දර්ශනේ දැනගත්තට පස්සේ තමන්ට කැමති ඕනම ආකාරයකට සීල් රකින්න. පංසිල් හරි, අට සීල් හරි, දස සීල් හරි, උපෝසත අෂ්ටාංග සීල් හරි, සාමනීර සීල් හරි, උපසම්පදා සීල් හරි කැමති සීලයක් රකින්න. ප්‍රශ්නයක් නෑ. ඒකෙදි ඕනම සීලයක් කියලා හරකෙක් වගේ එළියෙක් වගේ බල්ලෙක් වගේ ඉන්නවා කියන තරකින් නෙමෙයි ඒකයි එතකොට අර සීලබ්බත පරමාර්ථයට අහු වෙන එකක් නෙවෙයි මම කියන්නේ මේ සීල් වෘත පරාමර්ශණය කරන එකකට නැතුව අපි මේ තියෙන ප්‍රාතිමොක්ඛ සංවර සීලිය ඕනම එකක් රැකගන්න එතකොට ඔන්න මේ සීලය සමාධියට උපකාර වෙන සමාධිය කුමන විදිහේ සමත නිමිත්තක් වැඩුවත් ප්‍රශ්නයක් නෑ මොකද ඒ ටික වැඩුවාම වඩනකොට දකින්න ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත දකින්න දකින්න සාක්ෂාත් වෙන ධර්මතාවයක් තියෙනවා. අපි කියමු සීල සමාධි ප්‍රඥා කියලා. අපි හිතලා පන්සිල් අට සීල් සමාදන් වෙන එක තමයි මොකද්ද? සීලය. යම් චිත්ත සමතයක් ඇති වෙන කමඨහනක් වඩන එක තමයි සමාධිය. ස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් බලන එක තමයි ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥා මේ ටික කරන්ඩ කරන්ඩ මොහු කරන ටිකක් තියෙනවා මොකද්ද සම්මා දිට්ඨි කියලා කියන යතහ භූත ඥාන දර්ශනය බලාගෙන ආර්යශ්‍රැංග මාර්ගේ තියෙනවා ඒ ටිකයි පිළිෙන්නේ මේ ටික කරන්ඩ කරන්ඩ ඒ කියන්නේ අනිත්‍ය බලනකොට අනිත්‍ය පේනවා කියන තැනකින් එහෙම නෙමෙයි ඈ අනිත්‍ය බලනකොට අනිත්‍ය පේනවා පේන්න පේන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමාධියයි වැඩෙන්නේ මේ ටික කරනකොට ආර්ය ශ්‍රැංග මාර්ගය පිරෙන්න ඕනේ. ඒකයි මම මේ කියන්නේ. මේ ටික කරන්න කරන්න ආර්ය ශ්‍රැංග මාර්ගයේ සීලය. ඒ කියන්නේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ සීලය කියන්නේ මේ දර්ශනය දැකීම දැකීමයි වැඩි වෙනව දර්ශනය දැකීම නිසා හිතේ නීවරණ ධර්ම වෙනස් නොවන තත්ත්වයටපත් වෙනවා. ඔන්න ඔතෙන්ටයි එක ශේෂයක් හරි දැක්කෝ සාක්ෂාතුනත් ඒක අපහු වෙන්නේ ඉඩ නැහැ කියලා කිව්වේ. අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ තැනට. නැත්තම් මේ මේ අපි සමතකමට හනම් වඩනකොට ඇති වෙන එකට එහෙම නෙමෙයි. තේරුම් තිබුණේ. එතකොට මාර්ගාංග සහ මාර්ගය කියන ධර්මතා දෙකක් තියෙනවා කියන එක දකින්ද හැම වෙලාවෙම මාර්ගය කියන මේ කෙත මාර්ග අංගයන්ගේ ඒ කියන්නේ බීදාගු කුඹරක් වෙන්න ඕනේ මේක. කුඹුරු කොච්චරවත් තියෙන්න පුළුවන්. නමුත් බීදාපු කුඹරක් තියනවා කියන එකයි අවශ්‍ය වෙන්නේ. නේද අපි දැස්සෙන් ගන්නන්න. ඒ වගේ ඔක තව ටිකක් බලන්නකෝ මේ වේදල සූත්‍රය. ඒ නිසායි මාර්ගේ මාර්ග සත්‍යද්ද කියලා අහනකොට මග්ග සත්‍යන් තපෙත්වා මාර්ග සත්‍ය තබලා අවශේෂ මාර්ග ටික මාර්ග තමයි ඔක්කොම මාර්ග තමයි මාර්ග සත්‍ය මාර්ගයක් දෙන මාර්ග සත්‍ය දෙන අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා පෙන්නපු මාර්ග අංග ටික හා යෙදුණු සීල සමාධි ප්‍රඥාව මේක මාර්ගයක්ද වෙනවා මාර්ග සත්‍යද වෙනවා ඒ ටික නැතුව අපි කියමු සම්මා දිට්ඨිය කියලා ඉගෙනගත්ත ටික නැතුව සීල සමාධි ප්‍රඥා යෙදුවට කවදාවත් මාර්ගය වෙන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥා ඕන තරම් තිය. දැන් අපි බමුණෙක් බ්‍රහ්මන්නේ ධ්‍යානයක් ලබනවා කියන්නේ. ධ්‍යානයක් ලබනකොට සීලිය ඕනේ. නීවරණ ධර්ම දුරන චිත්ත සම්මතියක් ඕනේ. ඒකටත් රූපී ඇත්ත ඇති හැටි දකින්න නුවණක් ඥානයක් ඕනේ. මේ කාමාවචර මට්ටම ඉක්මවා මේ රූපේ සතර මහා ධාතුයි කියලා ඇත්ත දකින්න ඕන. එතකොට ඒ සීල සමාධි ප්‍රඥා. ඒක එතකොට ත්‍රි ශික්ෂාව කියන එක සම්මා දිට්ඨිය අනුග්‍රහය ලැබලා තියෙනවා. දැන් සම්මා දිට්ඨිය අනුග්‍රහය ලැබලා කියන්නේ අනිත්‍ය වඩන්නත් ඉස්සෙල්ලා දුකයි අනාත්මයි වඩන්නත් කලින් එයා දැනගෙන තියෙන්න ඕනේ මේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන එක ත්‍රිලක්ෂණයම මේ මේ ඒ කියන්නේ මේ සීල සමාධි ප්‍රඥා තුනමම නෙමෙයි මේ සම්මා දිට්ඨිය කියන එක වෙනවම ඒ කියන්නේ ලෝකයේ ඇත්ත ඇති හැටි පෞද්ගලික ධර්මතාවයට සම්මා දිට්ඨිය කියන්නේ. ඒ ටික දැනගන්න යන ගමන් මාර්ගයයි සීල සමාධි ප්‍රඥාව. මේ ටිකේ ප්‍රතිඵලය තමයි මොකද්ද? යතහ භූත ඥානිනුත් සම්මාදිට්ඨිය නෙවෙයි. ඔය අපි වෙනත කතා කරපු ටිකම තමයි. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දැනගෙන මේ ටික කළාම දකින්න පුළුවන්. මෙතන ප්‍රඥාව කියන්නේ විදර්ශනා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන එකට. අසුභ වශයෙන් බලන එකට තමයි ප්‍රඥාව කියන්නේ. සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඒකයි මේවා අපිට වෙනම ගන්න වෙන ඒවා. එතනදී මේ සම්මා දිට්ඨි පුරේජව සම්මා දිට්ඨිය පෙරට යනවා. මේ දැන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්ද යෝනිසෝ මනසිකාරය කරන්නේ මේ වගේ දර්ශනයකට එන්නයි කියන ටික ඇතුලෙන් තියෙනවා. ඒක සම්මා දිට්ඨිය මුල් කරගෙනයි මේ සම්මා සංකප්පය තියෙන්නේ. හරි ওই ටික තමයි මට මේ කියලා දෙන්න ඕනේ මේ චතුරාර්ය සත්‍ය මම ගොඩාක් තියෙනවා මේ කෙටියෙන් ටිකක් ඔය කිව්වේ. මග්ගෝ මග්ග සත්‍යන්ති මග්ග සත්‍යන් තපෙත්ව අවශේෂෝ මග්ගෝ මග්ගෝන මග්ග සත්‍යම් මග්ග සත්‍යම් මග්ගෝ ච මග්ගෝ ච මග්ග සත්‍යන්. ඒක තේරුණානේ කීපේ. හරි. ඔච්චර තමයි මේ ඕනනම් මෙන්න පොත තියෙනවා බලන්න පුළුවන්. ඊගාට අපි කියුවේ මොකද්ද? තව හැබැයි ඉතින් කර්ම ඒ තමයි භවනා පන්තියක් නෙමෙයි වෙනවා. <laughs> කමක් නෑ සංඝස අපේ සාමන සාදවස් කියයි කියන්නේ. අපි කතා කරමු කර්ම රැස් වෙනවා කියන එක නේද? මොකද තියෙන්නේ කියන්නේ? ඉතුරු වෙලා කර්ම රැස් වෙනවා කියන එකයි කර්ම ශ්‍රේණිය කියන එකයි. තවත් මොකද තිබුණා නේද? පහසු එකක් ගන්න ඕනේ. අපි මෙහෙම බලමු. අපි දන්නවා කර්ම රැස් වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ මේ රැස් වෙනවා කියන්නේ එකතු වෙනවා කියන එක. එතකොට කර්මය කියන එක ගත්තාම පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිජ්ජාපි සංඛාර චිත්ත සංඛාර කියන වාචික කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර නැත්නම් මනෝ සංඛාර කියලා තුනකට බෙදෙනවා. ඒ කියන්නේ කුසල සහගත සිතියෙන් කියින් කිරින් අපුඤ්ඤාපි සංඛාර කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියනකොට අකුසල සහගත සිතින් කියින් කිරින් පුඤ්ඤාපි සංඛාර කියලා කියන්නේ පින් කුසල සාගතව සිතින් කියින් කිය. ආනිජ්‍ය සංකල්පය ආනිජ්‍ය ස්වභාවයෙන් යුක්ත සිතින් කියින් කිය. ආනිජ්‍ය කියලා කියන්නේ නොසෙල් වෙන කියන එකයි. කුසල ධර්මය අකුසල ධර්මය බොහොම ඉක්මනට චලනය වෙනවා, සෙල වෙනවා, වෙනස් වෙනවා. ආනිජ්‍ය විසංකාරය කියන එක ලේසියකට වෙනස් වෙන්නේ නැහැ. ආනිජ්‍ය විසංකාරය කියලා කියන්නේ අරූපාවචර මට්ටමේ ධානවලට ඒ ධානය වේලේසියකට වෙනස් වෙන්නේ අකෝප ආනිච්ච කියලා කියන්නේ මේ නොවෙනස් වෙන කියන එක. දේශයකට වෙනස් වෙන එක කල්ප 84000 කල්ප 60000 ඔය වගේ යනකම් චලනයක්වත් නැහැ. නොසෙල්ලෙන ස්වභාවයෙන් යුක්ත නිසා ආනිජ්‍ය ස්වභාවයටපත් වෙනවා කියලා කියනවා. ආනිජ්‍ය සංකාර කියලා කියන්නේ අරූපාවචර මට්ටමේ කර්ම වලට. ඊට මෙහා රූපවචර බ්‍රහ්ම ලෝක සහ මනුස්ස ලෝක කියන ටික කුසල කුසල කවල නෑ. බ්‍රහ්ම ලෝක ටික කුසල්මයි. මනුස්ස ලෝක කාමවචර දිව්‍ය ලෝක කුසල කුසල කවලමේ තියෙන්නේ. ඒකයි අපිට සැප දුක් දෙකම විඳින්න වෙන්නේ. සතර අපාය අකුසල්මයි. ඒකයි දුකම විඳින්න වෙන්නේ. ඒ ටික කලුමයි අර ටික සුදුමයි අපි කළු සුදු. කළු කර්ම සුදු කර්ම කළු සුදු කර්ම කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ නිවරට තමයි කර්ම ක්ෂය කිරීම පිණිස පවතින කළුද නොවූ සුදුද නොවූ කර්ම ක්ෂය කිරීම පවතින කර්ම කියලා කියන්නේ. එතකොට කුසල කර්ම අකුසල කර්ම කියලා කියන්නේ අපි මේ කර්ම රැස් වෙන්න ක්‍රම තුනක් තියෙනවා. කයෙන්, හිතෙන්, කයෙන් වචනේ. හරිද? තුන්දොර කියලා කියන්නේ. කායන වාචා චිත්තේන පමාදේන මයාකතං කියලා අපි සමාව එහෙම ගන්නනේ. කායන වාචා චිත්තේන. කයෙන්, වචනේ, සිතෙන්. කියන මේ තුන්දෙනෙන් යම් කිසි ප්‍රමාද දෝෂ වර්ධක කරන සමාවෙන්න කියලා අන්තර තමයි සමාවිල්ලන්නේ අපි. එතකොට කර්ම රැස් කරගන්න පුළුවන් දොරටු තුනක් තමයි ඔය. කෙනෙකුට සත්තු මරලා හරි මොන විදියකට කයනුත් වැඩි කරන්න අකුසල සිද්ධ කරගන්න පුළුවන්. වචිනුත් අකුසල සිද්ධ කරගන්න පුළුවන්. හිතින් හිතලත් අකුසල සිද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම දාන ආදී පින්කම් කළා කයනුත් පින් සිද්ධ කරගන්න පුළුවන්. වචනයෙන් කියලා සාදු සාදු කියලා සාදු නාදයක් දීලා හරි වචනයෙන් කියලා පින් සිද්ධ කරගන්න පුළුවන්. මේ දෙකම දොරන හිතෙන් හිතලා හරි පින් සිද්ධ කරගන්න පුළුවන්. හරිද? එතකොට දැන් හොඳට බලන්න කොහොමද කර්ම රැස් වෙන්නේ කියලා. දැන් අපි නිකමට හිතුවොත් අපි හිතෙන් මොන හරි දෙයක් හිතුවට පස්සේ බුදුහාමුදුර ගැන හිතනවා කියන්නකො හිතුවහම හිතීම ඉවර වෙනව නේද? දැන් ඕගලන්ට බුදු ගුණ හිතන්න පුළුවන් නේ විනාඩියක් දෙකක් හිතනවා. හිතලා ඒකම gedara dura දරුවෙක් ගැන හිතනකොට දැන් අර හිතපේක තියනවද? නැහැ. එතකොට හිතපේක නැති වෙලානේ. නමුත් කුසල කර්මයක් රැස් වුණා යන ගණයට යනවා. ඒකයි මෙතන හොයාගන්න ඕනේ කියලා මම කියන්නේ. දැන් හිතපේක නැති වෙලා කියලා පේනවනේ. පේනවා. හරි. දැන් කාට හරි බැන්නොත් දැන් මට බැන්නොත් ඕගොල්ලෝ බැනපු වචන ටික ඉවර වෙයිනේ. නමුත් අකුසල කර්ම ක්‍රැස් වුණා යන ගණයට යනවා. දැන් මේ වචන ඉවර වුණා කියලා පේනව නේද? පේනවා. ඒ වගේ කාට හරි කෙනෙකුට අපි ගැහුවොත් අතින් ගැහුවනම් ගහපු කායික ක්‍රියාව එතන ඉවර වෙනවනේ. නමුත් කරපු කෙනෙකුට ගැහපු අකුසල කර්මය ඉවර වුණේ නැහැ. මම කිව්වේ හිතෙන් වචනෙන් කයින් අවස්ථාවේ කරන හිතන කියන කරන ධර්මතාවය නිරුද්ධ වෙනවා. නමුත් කර්මය නිරුද්ධ වෙන්නේ නැහැ. කර්ම රැසුනා යන ගණිත යන්නේ. නේද? ওই නරක පැත්තට හොඳ පැත්තටත් එහෙමයි. හිතෙන් මොනවා හරි යහපත් දෙයක් හිතුවහම හිතීම නිරුද්ධ වෙනවා නම් කුසල කර්මයක් රැස් කෙරුණා. වචනකින් හරි යහපත් දේ කිව්වහම කියපේ කිවරයි නමුත් කුසල කර්මයක් රැස් වෙනවා. කෙනෙකුට දාන ටිකක් දෙන්න ඕනේ වතුර ටිකක් දෙන්න ඕනේ කියලා කයෙන් අපි උදව් කරගෙන ක්‍රියාව කරන ක්‍රියාව නිරුද්ධයි. නමුත් කර්මේ රැස්ුණා යන ගණයට යනවා. එයි. එහෙනම් වාතන්නේ දැක ඔයගොල්ලෝගේ ඇයි කියලා හැම වෙලාවෙම අපි සිතින් කියින් කිරීම කරපු අවස්ථාව නිරුද්ධ වුණාට ඒ නිමිත්ත ඇති බවට තියෙන තාක් අපි කියමු මේ පොත හොඳයි කියලායි මම හිතුවේ කියන්නකෝ හොඳයි කියලා මම හිතුවට හිතන සිතුවිලි නැති වුණාට මම හිතපු මේ නිමිත්ත ඇති බවට ඉතුරු වෙනවා නම් මට ඒ තමයි කර්ම රැස් වෙනවා කියලා කියන්නේ. මොකද මරණාසන්න මොහොතේ මේ රූප සතහන සිහි වෙනකොට මම මේකට කියපු ටික ඒකේ ගැටිතෝ තියෙනවා. ඔගලන්ට අපි තුමු රුවන්වැසෑය දැක්කා බැලුවා වන්දනා කෙරුවා දැන් ගොඩක් පින් සිද්ධ වෙනවා මේ හිතපු කියපු කරපු දේවල් ආරම්භය යම් නිමිත්තකට නම් හිතුවේ කිව්වේ කලේ ඒ නිමිත්ත ඇති බවට තියෙන තාක් ඕගලන්ට කර්ම තියනවා යන ගණිත යන්නේ ඕගොල්ලෝ මරණසන්න මොහොතේ රුවන්වැසෑය විතරයි කර්ම මේ අපි කියමු කර්ම නිමිත්ත හැටියට රුවන්වැසෑය තමයි ඉදිරියට එන්නේ එනකොට ඒ අරඹේ ඔගොල්ලෝ පිළිපැද්ද විදිහ යම්සේද ඒ ඔක්කොම ටික ඒකේ තියෙනවා. ඒතර කර්ම රැස් වෙනවා කියලා කියනවා. ඒ වගේ සතෙක් නම් මැරුවේ අපි ඒ දැකපු නිමිත්ත තියෙනවනේ. ඒ නිමිත්ත ඇති බවට අපේ මනස තියෙන කමට තමයි කර්ම රැස් වෙනවා කියලා කියන්නේ. එතකොට යම් වෙලාවකදී ඒ කියන්නේ තව පැත්තෙන් ගත්තොත් ඕනම දෙයක් දකින්න පෙර තිබ්බා තියෙන දේ දකින්න දැක්කෙන් පස්සේ ඉතුරු වෙනවා කියන මානසික මට්ටම තියාගෙන සිතින් කියින් කිරින් කරන තාක් ඒ කර්ම රැස් වෙන මිසක ඉවර වෙන්නේ නැහැ. දකින්ද පෙර තිබ්බා නෙමෙයි දැක්කෙන් පස්සේ තියෙනවා නෙමෙයි අවස්ථාවකද තියෙන දෙයක් දකින්න නැතුව උපද්දවාගෙනයි පරිහරණය කරන්න කියන තැනක ඉඳගෙන. ඕන දෙයක් සිතින් කියින් කියින් කරන්න නිරුද්ධ වෙනවා. එතකොට ඒක ටික නිරුද්ධ වෙනවා. ඒ දර්ශනය එනකොට ඕන දෙයක් හිතින් කියින් කියින් කරන්න බෑ. අකුසල සහගත ටික කෙරෙනවා කියන එකකට එන්නේ නෑ. මේ දර්ශනය එච්චර සිවුම්. එයා බොහෝම වටසිරුට්ටු නිවිච්ච මේ අපි පුද්ගලයෙක් කියන කතාව පුද්ගලයෙක් නෙවෙයි ධර්මතා ටික. ඒ බඳු දර්ශනයක් දක්න දැනකට එනකොට ඒ මනස ඉතාමත් මටසිරුට්ටුයි. ඒ නිසා රළු පැවැත්මක් වෙන්නේ නැහැ. ඒ වගේ දර්ශනයක් අපි එසති. දර්ශනයක් එක්ක. ඒ නිසා අපි ඕනම දෙයක් හිතන්න කියන්න කරන්න කියලා බය නැතුවම කියන්නේ එයාගේ එයා සන්තක තියෙන ඕනම දෙයකට හොඳ දේවල් ටිකක් විතරයි. එයා මොන ওই දර්ශන තියාගෙන ඕනම දෙයක් හිතුවොත් කිව්වොත් කෙරුවොත් අද අපි හිතන අපේ මනසේ තියෙන ඕනම දෙයක් කියන මට්ටම ගන්න එපා. එයාගේ ඒ දර්ශනයත් එක්ක තියෙන ඕනම දෙයක් හිතුවට කිව්වට කෙරුවට කමක් නැහැ කියලා කිව්වේ එයාගේ වටපිටාවේ තියෙන කෙනෙකුට යහපතක් වෙන දෙයක්ම එයාට යහපතක්ම වෙන දෙයක්ම කෙනෙකුට අර්ථයක් වෙන දෙයක්ම එයාට අර්ථයක් වෙන දෙයක්ම විතරයි අනර්ථයක් වෙන එකම දෙයක්වත් නැහැ එතකොට ඒ විදිහට හිතින් කියින් කිරින් කළාම මොකද වෙන්නේ ඒ දැකපු දේ නිරුද්ධ වීමෙනුයි මේ හිතින් කියින් කියින් නිරුද්ධ යන ගණිතය යන්නේ. කොච්චර හිතපු කියපු කරපු දේවල් නිරුද්ධ වුණොත් දැකපු දේ ඉතුරු වුණොත් මේ හිතපු කියපු කරපු දේවල් තිබ්බ යන ගණිතයට යනවා. අහපු දේ නිරුද්ධ වුණ තුනේ හිතපු කියපු කරපු දේවල් නිරුද්ධ යන ගණිතයට යන්නේ. අහපු දේ ඉතුරු වුණොත් හිතපු කියපු කරපු දේවල් කොච්චර නිරුද්ධ වුණත් ඇතිකවටයි යන්නේ. තේරුණා නේද? දැන් ඔය මම කියන්නේ වතුර ගාවට ගිහිල්ලා ඡායාව වැටෙනෝනේ. ඕගොල්ලෝ හොඳට දන්නවා යන්න ඉස්සෙල්ලා වතුරේ ඡායාව තිබුණේ නැහැ. ගියන් අහකට යනකොටත් නැහැ. බලනකොට වර්තමානයේක හරි පොකුණේ තිබුණ එකද ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ නෑ. තමන් ඉබුණින් තමයි වැටෙන්නේ කියලා දැන් හිතාගෙන. දැන් ඕකට ඕන දෙයක් හිතන්න ඕගොල්ලන්ට පුළුවන් නම්. අනේ ඡායාව මම ඔයාට ආදරේ කැමති. ඈ ඕනම එකක් හිතන්න ආපහු යනකොට දැකපු ඡායාව නිරුද්ධ නම් මොකද ඉතුරු නැහැ. මම මේ කිව්වේ ඒ විද්දිහේ ඔය රළු මට්ටමක් අපි ওই තාම ওই ඡායාව මට්ටම හේතුවට අනිත් මට්ටම අපේ මනසේ තියෙන අනිත් ඔක්කොම තියෙනවා කියලා හින්දා අපිට අපේ මනස රළුයි. මුළු ජීවිතේ හැම නිමිත්තක්ම ওই වගේ මට්ටමක් වෙලා නම් කෙනෙකුට එයාට ඉතුරු වෙන්න දෙයක් කිසිම නැහැ. එයා ලෝකෙ උපද්දවාගෙන පරිහරණය කළා ලෝක නිරෝධිය දක්න තැනකින් ඉන්නවා මිසක රැස් වෙන්න නිමිති නැහැ. ඒ ජීවිතේ. ඒ ඔය ඒ කියපු මට්ටමම දැක්කොත් එහෙන් බලනකොට මේ පේනන ටික කවදාවත් ගහන්න කපන්න කොටන්න කෙනෙක් ඉතුරු වෙයිද? ඔය ඡායාවන හොඳට මෙන්න මෙතන මේ ටිකේ වෙනස දකින්න දැන් අපිට ඒ පෙනෙන ඡායාව පුද්ගලික සත්වයක් නොවේ තමන් තුළම උපදවාගත් නිමිත්තක් ශුන්්‍යතාවයක් කියලා අහුනේ අපිට මේ සම්මා දිට්ඨිය නිසායි. සම්මා දිට්ඨිය කියලා කිව්වේ ওই රූප කලාප අනිත්‍ය බලපෑමක් මොකුත් නෙමෙයි. හේතුඵල ධර්ම දැක්කා. දකින්න පෙර තිබ්බා නෙමෙයි. දකින්න පෙර තිබ්බා නෙමෙයි කියනකොට එතන තියෙන වතුර ටිකක් කොහොමයි කොහොමයි කියලා තිබුණු ටික දන්නවා යා. ඡායාවක් ඉදකම් දකින්න පෙර තිබ්බා නෙමෙයි. දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි කියනකොට ඡායාව නැහැ. නමුත් ඒ වෙලාවේ තියෙන වතුර වල විතරයි කියලා දකිනවා. එහෙනම් එබෙන කම නිසාමයි වතුර වල තියෙන තැනකට අපි මෙහෙම ගියාමයි මෙහෙම ඡායාව ගැටෙන්නේ කියලා ආධ්‍යාත්මික වායර ටික ඔක්කොම දකිනවා. ඒ නිසායි ඡායාව වැටෙන්නේ කියලා හොඳට දන්න නිසාමයි අපි ඇත්තටම කෙනෙක් ඉන්නවා කියන තැනකින් හැඟීමක් නැත්තේ. තිරසංගත සත්‍ය දිහා බලන්න එයාට ඔන්න ඔය නුවණ ටික නැතිකමම විතරයි උනේ. ආය අනිත්‍ය දැකීම කරන එකක් නැතිකම නෙමෙයි. ඇත්ත නොදකින එකයි තියෙන්නේ. ඇත්ත නොදැකීම සහ යථාභූත ඥානය කියන එක සහ ත්‍රිලක්ෂණය අතර වෙනස ඕක. හැබැයි මේ ලෞකික ওই ත්‍රිලක්ෂණයම ලෝකෝත්තර මට්ටමට තියෙන මේ පටිච්චසම්පන්න සිද්ධියට ගත්ත හැකි. මම හිතාගෙන. එතකොට තිරසංගත සතා දන්නේ දකින්න පෙර තිබ්බද නැද්ද කතාවක්වත් දන්නේ නැහැ. දැක්කයන් පස්සේ තියෙන නැති කතාවකුත් දන්නේ නැහැ. පෙනෙන වෙලාවේදී Taman නිසාමයි මේක වැටලා පේන්නේ කියලා දන්නේ ඔය නොදන්නාකම ඇති වෙනකොට අවිද්‍යාපච්ච සංඛාරා කියන්නේ එයාට දෙඩි පිටින්ම බාහිර කෙනෙක් පේනවම සංඛාර නිමිත්ත කියන කොහොඳට දකට එකම නිමිත්තේ හොඳට තව සතෙක් ඉන්නවා කියන හැඟීම එයාට තියෙනවා දැන්. දැන් ඒ තියෙන්නේ අවිද්‍යාව නිසා අවිද්‍යාපච්චය සංඛාරා. අර විදිහට තව කෙනෙක්ම ඉන්නවා කියන හැඟීම් ටික මනසේ ඇති වෙන්න හේතු උනේ ඡායාව එහෙම නෙමෙයි. අවිද්‍යාව හේතු උනේ. දැන් වතුර වල හෝ තමන්ගේ ශරීරයේ හෝ ඡායාව හෝ ඇති වුණා නම් මේ ප්‍රශ්නේ ලියන්න බෑ. නමුත් ඒ හින්දා නෙමෙයි එහෙම හටගන්න ටිකේ ඇත්තම දකින්නකම. නේද? එතකොට ඒ ඇත්ත නොදකිනකොටම තව සතෙක් ඉන්නවා කියන අදහසකින් තමයි එතකොට මෙයා විරුවත් එයාට කර්මයක්. ඒ කියන්නේ හිතුවත් කර්මයක්. ඈ හපන්න හැදුවත් කර්මයක්. එතකොට ඒ සතා බුරණ වාරයක් ගානේ හිතන වාරයක් ගන්න එයාට කර්ම රැස් වෙනවා. එයා පැත්තකට යද්දී මේ නිමිත්ත එයාට ඉතුරුයි. එතකොට අවිද්‍යාපච්චය සංඛාරා කියලා කියනවා. අවිද්‍යාපත්‍ය සංඛාරා කියනකොට අරහෙක් සතෙක් අහු වෙනවා කියලා මෙයාට අහු වෙන දේ බාහිරින් දකින්න එපා. තමන්ගේම ඡායාව වැටෙද්දි එහෙ සතෙක් ඉන්නවා කියලා මෙහෙ ගොඩ නැගිලා තියෙන ටික බලන්න. ඒ සතාගේ මානසික පැත්තේ. ඒ ඒ හේතුව නිසා එයා හිතින් කිං කිං කරනවා මිසක අර ඡායාව ඡායාවම තමයි එයාට පෙවුන එකයි මට පෙවුන එකයි දෙකම එකයි මේ ඡායාව ඇතිවෙන්න තියෙන හේතුව මේ හේතු ටික නිසා පෙර නොතිබීම මේ හේතු ටික නිසායි ඡායාව හටගත්තේ. මේ හේතු ටික නැති වෙනකොට පෙර නොතිබීම නැති වෙනව නේද කියන ටික නොදන්නා කම අවිද්‍යාව ඒ නිසා ඒ හේතුගෙන් හටගත් ධර්මතාවය උදව් කරගෙනම මම කිව්වේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අපි තුල තව සතෙක් පුද්ගලෙක් ඉන්නවා කියන හැඟීම අරය තුල තව තව සතෙක් තව එයා මේ පුද්ගලෙක් ඉන්නව වතුර කියන හැඟීමක් මනසේ ඇති වෙලා. ඒ හැඟීම නිසා එයා ඒ සිතේ තියෙන විතර්ක ගතිය නිසා එයා බුරන්නේ. නැතු පොකුණේ තියෙන ඡායාවටවත් බුරනවා නෙමෙයි. ඒ නිසායි තව සතෙක් ගැන තරහ සිතුනොත් නම් හිතුවේ. අවිද්‍යාව පත්‍ය සංකාර සංකාරය නිසා මේ සිතින් කින් කිරේ. මේක මම කියන එක බොහොම සියුම් දකින්න. නැතුව අපිට හිතෙන්නේ ඒ සතත් මේ වතුර දිහා බලන්න හිතුවා කිව්ව බිරුවා කියලානේ නේ. වහ වේද වතුර දිහා නෙමෙයි. එතකොට හොඳට බලන්න අපිට දකින්න පෙර ඡායාව තිබ්බන මේ දැක්කයන් පස්සේ තියෙන අවස්ථාවට මේ ටික ඉබුනේසයි හටගත්තේ කියලා පෙනෙන ඡායාවේ ඇත්ත ඇති ඇති දකින්න කම නිසා විද්‍යාව නිසා අපි තුල. අර විදිහේ ගතියක් නැහැ. සත්‍යයක් පුද්ගලෙක් කියන හැඟීමක් අපි තුල නැහැ. අපේ මනසේ දැන් මෙහෙ නෙමෙයි මුකුත් අපේ මනසේ ඇති වෙලා නැහැ. ඒ හින්දා අපි අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ කියන්නේ හිතින් කියින් කියින් කරන්න යන්නේ. අපි තියෙන සතෙක්ට බයින්ද හෝ ගහන්න හෝ යනෝද අපි? නෑ. නේද? එතකොට දැන් ඔය සිද්ධිය වගේමයි දැන් මේ ඇහැට පෙනෙන අරමුණේදී අපිට වෙන්නේ මේ පෙනෙන ටික හරියට දැන් ඡායාවට දැන් පොකුණට එදිලා ඡායාව වැටෙනවා වගේ. දැන් අපි මෙහෙම දෙයක් පේන්නේ ඉස්සෙල්ලා පොකුණේ හිස් බව දකින්නේ ඒ වගේ දකින්න පෙර මෙහෙම දෙයක් තිබ්බා කියලා දකින්නේ දකින්න වෙලාවෙදිත් මේ ඇහැ නිසා රූප නිසා චක්කු විඥාන නිසා මේ හේතු ටික නිසාමයි මෙහෙම පේන්නේ කියලා මේ පෙනෙන්න තියෙන හේතු ටික දන්නේ මේ ඇහැ රූප චක්කුඤ්ඤ හේතු ටික නිරුද්ධ වෙනකොටම පෙනෙන්නේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා දන්නේ. ওই ටික නොදන්නකොටම දැන් මෙතනකින් තාම ඡායාවක්මයි තියෙන්නේ. තුක්තක සත්‍ය පුදුනේ මගේ වර්ණ සටහන අර වතුර පේන්නේ ඡායාවමයි. මෙහි පේන්නේ ඡායාව. ශඤ්ඤිකවම අර තිරසංගත සතාට ඒ තියෙන ඡායාවේ මොනතරම් ජීවි බවක් මනසේ ඇති කරලා තියෙනවද? ඒ විදිහටම මේ දැන් ඇස් ඉදිරිපිට හරියටම වතුර පතිත වෙච්ච ඡායාවට දශමයක්වත් වෙනස් නැති ඡායාවක් තියෙනවා. ඔය මේ ඡායාව ඇස් ඉදිරිපිට තියෙනකොට අවිද්‍යාව ප්‍රත්‍ය මේ ජීවි බව හේදිලා තියෙන්නේ අපේ මනසේ. සත්‍ය පුද්ගලික ඉන්නවා කියන හැඟීමම ගති ටික යෙදිලා මේ තියෙන්නේ. මේ පෙනෙන දර්ශන චුට්ටක්ක දැන් සම්බන්ධ නැහැ. අර සත්‍යෙක ඉන්නවාමයි කියන ගතියට අර ඡායාවේ චුට්ටක්ක සම්බන්ධ නැහැ. දැන් මේ මනසේ තියෙන ජීවී ගතිය හින්දා අපි හිතනවා කෙනෙක් ඉන්නවා කියන හැඟීම නිසා ඉන්න කෙනා ගැන හිතනවා. ඉන්න කෙනා එක කතා කරනවා කියලා කරනවා. ඉන්න කෙනාට මේව දෙනවා කියලා අපි මේ කියනවා කරනවා. මේ ඔක්කොම අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය මේ මේ මේ උපුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනිඤ්ඤාපි සංකාර මේ චේතනාව සංකාරයට හේතුයි සිතින් ගින් කිලින් කරන්නේ. එතකොට මිනිස්සු එක්ක මේ කතා කරනවා මිනිස්සු එක්කයි මේ කටයුතු කරන්නේ මිනිස්සු ගැන හිතන්නේ කියන ටිකද අපි ගාව ඉන්න මිනිසයාට සාපේක්ෂව හිතින් කින් කිලින්. මෙතන තමන් තුළ හිත කය වචනය ක්‍රියාත්මක වෙන්න හේතු වෙලා තියෙන්නේ තමන් ගාවම තියෙන දෘෂ්ටිය. ඉබ්බන්දු ජීවී ගතියක් සත්පුද්ගල දෘෂ්ටියක් ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ මොකද්ද? පෙනෙනවා කියන අරමුණේ ඇත්ත නොදකින කම. ඕකෙම අනිත් පැත්ත රහතන් වහන්සේට දකින්න පෙර තිබ්බ නෙමෙයි දැක්කෙන් පස්සේ තියනවා නෙමෙයි අවස්ථාවට මේ හේතු ටික නිසායි හටගත්තේ කියලා ඇත්ත දකිනකොටම මෙහෙම තමන්ගේ මනසේ සම්මා දිට්ඨිය එළඹ සිටිනකොටම ශුන්‍යතාවයක් තියෙනවා පොකුණේ තියෙන ඡායාවේ අපිට තියෙන ශුන්‍යතාවයක් නෙමෙයි සත්ත්ව නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ පොකුණේ තියෙන ඡායාවේ ඒ වගේම මෙහි තියෙන ධර්මතාව ටිකේ අපිට තියෙන ශුන්‍යතාවය. මේ රහතනාසෙත් තියෙන ශුන්‍යතාවයක් නම් දැන් පුද්ගලය ගැන හිතනවා කියනවා කරනවා කියන එකක් වෙයිද? ඇත්ත උච්චරම. ඉතින් මම කියන්නේ මොන ඕක තමයි දර්ශනය. යතහ භූත තැනට ආවොත් ඕක තමයි. ඒ යතහ භූත තැන කියන එක ලේසි කියලා හිතන්න බෑ. ඔයගේ විශාල වෙනසක් තියෙනවා. ඔය ටික අපි අනිත්‍ය දුකයි අනාත්මයි කියලා මේ ස්කන්ධ ධාතු ආයතන ටිකේ බලන එක මේ දර්ශනය නෙවෙයි. තේරෙන්නේ හැබැයි මේ දර්ශනයට එන්න තියෙන පාරමී. ඒ නිසායි මම කියන්නේ ඉස්සෙල්ලා සීල් රකින්න ඉස්සෙල්ලා හිත වඩන්න ඉස්සෙල්ලා විදර්ශනා කරන්න ඉස්සෙල්ලා මේ ටික දැනගන්න. අර උපමාවම ඇති නුවණක් වෙන කෙනෙකුට වතුර වලක තිරසංගත සතටයි අපිටයි දෙන්නට ඇයි මෙහෙම වෙන්නේ? කියන කාරණාව හිතන්න. අවිද්‍යාව කියන එක මිච්ඡා දිට්ඨිය එහෙම නෙමෙයි. වැරදි දැකීම එහෙම නෙමෙයි. වැරදි අතන තියෙන අවිද්‍යාව මුලලා. අවිද්‍යාවේ ප්‍රතිඵලයක් තමයි තව සත්‍යයක් ඉන්නවා කියලා ඇති වෙන වැරදි දැකීම. ඒක මිච්ඡා දිට්ඨියක අවිද්‍යාව ප්‍රතිඵලයක්. හරිද? එතකොට කර්ම දැන් පොකුණේ අපිට හම්බෙන මට්ටම හරියට ඡායාව කර්මක් ෂේ වෙන මට්ටම වගේ. තිරසංගත සතාට කර්ම රැස් වෙන මට්ටම වගේ. ওই වගේ අපිට දැන් ලෝකේ හම්බෙන මේ මට්ටම කර්ම රැස් වෙන මට්ටම රහතන් වහන්සේට කර්ම ෂේ වෙන මට්ටම කියනවා. අවිද්‍යාව සහ විද්‍යාව මත ඇත්ත ඇති හැටි දැනීම හා නොදැනීම මත වෙන දෙයක් මිසක වෙන හිතලා මොන විදිහටවත් කර්ම රැස් නොකර ඉන්නවා කියලා එකක් නම් බෑ. මම කියන්නේ හිතලා අර දර්ශනය ගන්න පුළුවන් නේද? තිරසංගත සතාට පුළුවන් ද හිතලා ඒ දර්ශනය ගන්න? ඉතින් තිරසංගත සතාට කියන්න පුළුවන් වුණා. දැන් අපිට මෙච්චර ඇත්ත පෙනෙද්දි තිරසංගත සතා වතුරේ බලාගෙන ඉන්නකොට නෑ පුද්ගලයේ තව සතෙක් ඉන්නවාමයි කියන තැනකින් යාගේ ජීවිතය ඉදලා තියෙනවා. අපිට මේ පුද්ගලයේ පෙනෙන විදිහටම චුට්ටක තන්නතු තව සතෙක් ඉන්නවාමයි කියන තැනකින් නම් එයා ඉන්නේ. එයා එහෙම ඉන්න තැනක අපිට පේනවනම් පොකුණක් පේනවනම් පොකුණේ තියෙන ඡායාවක් පේනවනම් මොනතරම් හිස් බවක්ද කියලා පේනවනම් අපිට මොකද්ද මෙයාට කියන්න තියෙන්නේ? අනාත්මයි කියලා අපි කියනවා. ඔයා ඔය දකින තැනක සත්පුද්ගල භාවයෙන් තොර අනාත්මයි කියලා. එයා hina වෙ යන්න මේ අනාත්මයි කියලා කියනවා කියලා. මෙච්චර සත්‍ය පුද්ගලයේ ඉඳලා අනාත්මයි කියනවා කියලා hina වෙයි. තමන්ගේ දෘෂ්ටියෙන් වැහිලා නිසා. ඉතින් ඔය අතර නිකමට හරි අපේ වචන විශ්වාස කරපු එක සතෙක්වත් හිටියොත් එයාට ඊට පස්සේ අපි දකින මට්ටමට මනස ගන්න ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ. ඒකට කියනවා සීල සමාධි ප්‍රඥා. අපි තේරවට උඩ ඒ වගේ තිරසංගත සතාට වතුර වලේ පෙන්න මට්ටමට තමයි දැන් අපිට ලෝකෙ පෙන්නලා තියෙන්නේ. අපිට වතුර වලේ පෙන්න මට්ටමට තමයි බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාට මේකේ ශුන්‍යතාවය දැන් පේනවා. ඉතින් මේක අනාත්මයි කියනවා. අපි hina වෙනවන්න අනාත්මයිලු සත්පුද්ගල දැල්ලු කියලා අපි hina වෙනවා. අපිට මොන විදිහට පේන්නේ. ඉතින් දැන් අපිට පේන මේ මට්ටම මකලා දාලා බුදුරජාණන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ දර්ශනය තියෙන මට්ටමට අපේ මනස ගන්න නම් ඒකට ක්‍රමයක් තියෙන්න ඕන. ඒක තමයි මේ තීල සමාධි ප්‍රඥා කියන්නේ. වෙනසක තියෙන්නේ තිරිසංගත මට්ටමට වුණාම මේ ටික අහගෙන එතෙන්ට එනවා කියන ප්‍රතිපදාව කරගන්න බෑ. මිනිස්සුගේ වාසනාව කියන්නේ ගතිය වෙනස් කරගන්න ඕන. මනුෂ ගතිය මකා ගන්න පුළුවන්. තිරසනාගේ තිරසන් ගතිය මකා ගන්න බෑ. නුවණ තියෙන හින්දා Tamanට අද දවසේ නැති වුණත් අර ඇත්ත අහගෙන එතෙන් තෙන්න වැඩ පිළිවෙලක් කරලා මනුස්සකම මිදිලා මේ රහතන් වහන්සේ නමක් වෙලා ඉන්න පුළුවන් දෙන්න එන්න පුළුවන්කම තියෙනවා. ඔය ටික පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන මිනිස්සෙක් වුණා මෙච්චර. තිරසංගත කෙනාටත් ওই ටිකමයි නමුත් එයාට තේරුම් කරලා දෙන්න හෝ ඉතින්ට ගන්න පුළුවන්කම නැහැ. ඒ නිසා එයාගේ ජීවිතේ හිස් තුච්චයි කියලා කියන්නේ මිනිස්යාගේ ජීවිතය බොහොම වටිනවා කියලා කියන්නේ හදාගන්න පුළුවන් නිසා. ඒත් අපි එහෙම ජීවිතයක් ලබාගෙන අර වගේ ජීවත් වෙනවනේ උත්සාහයක් නැතුව තේරෙන්නේ නැහැ ඒක වැඩක් නැහැ. ඉතින් ඕනෝකට තමයි කර්ම රැස් වෙනවා සහ කර්ම ක්ෂය වෙනවා කියලා කියන්නේ. වෙන හිතලා කරන්න බෑ. තේරෙනවා වෙන්නේ ටිකක් හරි. මම මම ඇතුලේ බුද්ධලී නෑ කියලා මට හිතාගන්න මට තියෙන ප්‍රශ්න ඔය කියන මම කවුද? මං ඇතුලේ පුද්ගලෙක් නේද? ඉතින් ඒවා මගේ නම කියලා කියන්නේ නෑ නෑ මම නිකන් නිකන් කිව්ව හරි හරි අපි ප්‍රඥාප්තියෙන් දැනගමු හරි ඒක හැබැයි මට අනිත් කට්ටියට ආදේශ කරලා හිතාගන්න බෑ මට බර තේරුන්නේ මොකද මේ රූපය ඇතුලේ මම නෙමෙයි කියන එක මට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තේරෙනවා හරි නමුත් දැන් ඉතිරියදා වැඩ කරනකොට දැන් මේ මගේ අවට ඉන්න කට්ටිය එහෙම පුද්ගල සංඥාවෙන්මයි මම ගන්නෙ. නෙමෙයි. අනිත් තැනදිත් තමන් කියන තැන පුද්ගල සංඥාව නැති වෙලා නැහැ. ඒ පුද්ගල සංඥාවයි මේ පුද්ගල සංඥාව දෙකක් නෙමෙයි එකක් එකම පුද්ගල සංඥාව තමයි ඔය එළියට බහින්නේ මොකද කය පුද්ගලින් නෙවෙයි කිව්වට පුද්ගල සංඥාව තියෙන හිතේනේ ඒක හැඟවිලා තියෙන්නේ නමුත් එතනදී අපි දැන් තේරෙන මට්ටමට අපි එහෙම කරමුකෝ. ඕකේ ලක්ෂණය තමයි මේ ඔබතුමිය ආධ්‍යාත්මික කය බලාගෙන ටික වැඩිපුර නුවණින් මෙනෙහි කරනවා ඇති. බාහිර කය බලාගෙන මෙනෙහි නොකරන නිසා ඔය ගතිය හිටින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අජත්තනවා කායේ කායනුපස්සී කියන එක පැනෙන්නේ මොකටද? මේ කයේ තියෙන පුද්ගල සංඥාව අඩු කරගන්න ගෙවා ගන්න. මේ කය විතරක් බලමින් හිටියොත් බහැර කයේ ආත්ම සංඥාව බහුල වෙනවා කියනවා. එතකොට ඒ නිසා බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති පැනෙවුවා. බාහිර කයක විතරක්ම බල බලා හිටියොත් බාහිර සත්පුද්ගලකම අඩු වෙන මේ පැත්තේ ආයේ පුද්ගලයා මම ඉන්නවා කියන වගේ තැනකින් බලවත් වෙනවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ අජ්ජත් බහිද්ධාවා කියලා පැනව මේ දෙකම කරන්න කියලා. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි ඕක කියන දෝෂේ ඔහොම දැනෙනවා මෙහි පුද්ගල සංඥාවෙන් දැනෙනවා නම් කායගත සතිය ආධ්‍යාත්මික කයෙන් ගොඩාක් වඩනවා ඇති. අනිත් අය සිහි කරලා ඒ අය හම්බ වෙනකොට ඒ එතන තියෙන රූපේ ගැන නොබලන හින්දායි ඔහොම වෙන්නේ. එහෙම එතකොට ඔහොම නොවීම පුදුමයක් නෑ. මේ තමන්ගේ ශරීරය ගැන බලනවනේ. බාහිර රූප ගැන බලන්නේ නෑනේ. බලන්නේ. එතකොට ඔහොම නොවුනොත් තමයි බුදු ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහෝම අපි නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ ටික දේශනා කරන හොඳට දැන දැක. ඒ නිසා ඔකට කරන්න තියෙන එකම දේ තමයි මෙහෙම සිහි වෙන පේනකොට හරි හිතට දරුවෝ, ගෙවල් මේ දරුවෝ, යාළුවෝ, මිත්‍රයෝ කියලා සිහි වෙනකොට ආධ්‍යාත්මික කය බලන විදිහට බාහිර කය පර සත්තානමවා පර පුද්ගලනමවා අනිත් සත්‍යෝ අනිත් පුද්ගලයෝ කියන කයවල වලත් ඈ එතකොට පර සත්තනම් වා පර පුද්ගලනම් වා කියන තැන අනිත් සත්යෙන් අනිත් පුද්ගලයන්ගේ ශරීරය තුළ අත්ති කේසාලෝම නකදන්ත තචෝ කියලා කේසලෝම නියදත් හම්මස්නහර කියන හොඳට බලන්න. එහෙම බලනකොට බැරි වෙලා කාලයක් ඒ විදිහට විතර බලබලා හිටියොත් මේ පැත්ත බලන්න නැතුව ආයෙත් ඔබතුමීට මම ඉන්නවා කියලා මගේ කය කියලා තේරෙයි අරේ පුද්ගලයා නෑ වගේ තේරෙයි. ඒ හින්දා මේ දෙකම වාරි මරුට කරන්න. ඔක තමයි ඔකට තියෙන එකම කෙටි ක්‍රමේ වෙලා තියෙන්නේ ඒක. එතකොට මම කියන්න දැන් අපි ගොඩක් කතා කරමු. අද භාවනා කරමු නේද? මේ මෙහෙමයි. ඔගලන්ට මේ මේ කතා කරන ටික මම මේ පොත් අරගෙන මේ ඉන්නේ ඔගලන්ට මේ මේ මගේ වචනයක් නෙමෙයි මම මේ කියන්නේ කියන එක පෙන්වන්න හින්දා. හරිද? මේ මේක මේ බොරුවක් නෙමෙයි පිටක ගැන විශ්වාසය තියාගෙන මේ දර්ශනය කෙටියෙන් තේරුම් අරගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ කරගෙන යන්න ඇත්තටම නීවරණ ධර්ම දුරු වෙන්න දුරු වෙන්න ඔයගොල්ලෝ අහගන්න මේ දර්ශනය එන්නේ තිවුර වෙනවා. ඉතින් කලින් කල Tamanට පොඩි සපෝට් එකක් පුතේකන උපකාරයක් ලැබෙන්න ඕනේ කල්යන්න මිත්‍ර ඇසුරෙන්. තමනුත් උත්සාහවත් වෙනවා. මේ විදිහට කරනකොට ඒකාන්තයෙන් මේ ඥාන දර්ශනය මුහුකුන්නවා. හොඳයි එහෙනම් ආ දැක්කා නේද මේ සතිර සතිපට්ඨානේ කයෙන් විතරක් නොබල අනිපැත්තම නොබලන තියෙන අඩුපාඩු. ඒ නිසාමයි මම කිව්වේ ඔයගලන්ට හැමදාම හිතට පහළ වෙන සිහි වෙන අරමුණු වල අනිවාර්යෙන් බලන්න කියන එක හැමදාම මම මතක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ අජත්ත බහිද්ධාවා කියන එක පෙන්වන්න හේතුවම ඒකයි. මොකද මම පාවා සත් මේ ඔකෝ දෙව් සතාගෙන කියනකොට මට ප්‍රශ්නේ මතක් වුණේ ඔකුණට එපන සතා ඒ සංඛාර රැස් කරගන්නවනේ. අපි ඒ සංඛාර රැස් කරගන්නේ නැහැනේ. එතකොට ඒ සංඛාර රැස් කරගැනීම නිසා සතා යම්කිසි ප්‍රමාණයක දුකකටපත් වෙනවනේ. පත් වෙනවා. එතකොට ඒ සංඛාර දුක්ඛතාවය කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒකද සංඛාර දුක්ඛතාවය කියන්නේ. සංඛාර දුක්ඛතාවය කියන්නේ නම් ඒක නෙමෙයි. සුඛ දුක්ඛතා දුක්ඛ දුක්ඛතා කියලා කියන්නේ සැප වේදනාවේ නැතිකම නිසා දුකක් එනවා. දුක් වේදනාව දුකමයි. ඔක වේදනාව කියන්නේ. අවශේෂ ඉතුරු ධර්මියෝම විපරිණාම වීම නිසාත් අපේ හිතට දුක් එනවනේ. ඒක තමයි සංඛාර දුක්ඛතා කියලා කියන්නේ. හටගත්ත හැම දෙයක්ම හේතුයෙන් හටගත්ත. එහෙම නැතුව අර සංඛාර කියලා පුද්ගල භාවයෙන් කියන එකකින් විතරක් නෙමෙයි. අචේතනික වස්තුන් හරිය නැති වුණා. ඔබතුමාගේ ගෙදර තියෙන භාණ්ඩයක් මොකක් හරි කඩනොත් හිතට දුකක් එන්න පුළුවන්. එතකොට ඒකයි මොකද ওই දුක් තුනට ලෝකේ තියෙන ඔක්කොම ටික ඇතුළත් වෙන්න ඕනේ. තේරෙනවද? ඒ කියන්නේ අවිඥානික වස්තුන් විතරක් නෙමෙයි අවිඥානික වස්තුන් නැතිවීමනොත් අපිට දුකක් එනවා නම්. ඒ දුකක් දුකක්. සංඛාර කියන වචනේ පාවිච්චි කරනවා. සංඛාර කියන වචනය හඳුන්වනවා ක්‍රම කීපයකට සංකත සංකාර අபிසංකත සංකාර අபிසංකාරක සංකාර ප්‍රයෝග අபிසංකාර කියලා සංකාර ගොඩක් සියලුම ධර්ම හේතුන්ගෙන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ ප්‍රත්‍යයෙන් උපන්නා වූ කියන අදහසිනොත් සියලුම සංස්කාරක ධර්මයන්ට සංකාරයි කියන වචන කියනවා. එතකොට හේතුන්ගෙන් හටගත්ත හැම දෙයක්ම නැතිවීමෙන් විපරිණාම වීමෙන් එන දුක්ඛතාවයට කියන සංකාර දුක්ඛතාව කියනවා. සංකාර කියනකොට අපේ මනසේ ඇති වෙන ටික ගන්න එපා. ඒ ඒකට මම එදා කියවන පర్యాయ නිස්පర్యాయ කියලා. අපේ මනසේ ඇති වෙන කියන්නේ අවිද්‍යාපච්චය සංකාරා කියලා. දැන් මෙතෙන්ද කතා කරන එක සංකාරයක් ගැන විතරයි. ඒක අවිද්‍යාපච්චය සංකාරා. මේ එතෙන්දි එහෙම සංකාර කිව්වා කියලා ඔක්කොම සංකාර වලට දාන්න එපා. ඔව් ඒකට වඩා මම එදා කිව්වේ අර මරණය ගැන උපමාවක් කිව්වේ. ඔක්කොම සත්‍යෝ මැරෙනවා. කියලා කිව්වා. ඔය නිෂ්පර්යයි. මිනිස්සු මැරෙයි කියලා කිව්වා. දැන් මේ එක ක්‍රමයකටයි කියේ මිනිස්සු මැරෙයි කියලා. දැන් ඔය සංඛාර කියලා අපි කිව්ව සබ්බේ සංඛාරා කියලා කිව්ව ඔක්කොම ටික එකතු කරලා. අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කිව්වහම මිනිස්සු මැරෙයි කිව්වා වගේ. ඔක්කොම මරණ ගැන නෙමෙයි දැන් කතා කරන්නේ මිනිස්යන්ගේ මරණය ගැනයි වගේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියනු මේ විස්තර කරන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය හටගෙන සංඛාරය ගැන. ඔක්කොම සංකාර ගැන කිව්වා නෙමෙයි. එතකොට මේකට මේ තුලින් ඔක්කොම සංකාර ගැන බලන්න යන්නත් එපා. අවිද්‍යාව පත්‍ය සංකාරා කියන්නේ මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංකාරය මොකද්ද? ඒක කොහොමද? ඒක නිරුද්ධ කරන්නේ කොහොමද කියලා බලන්න. මේ සංකාරය අවිද්‍යාව නිරෝධයෙන්ම මේ සංකාරය නිරුද්ධ වෙනවා මිසක මේක නිරුද්ධ කළොත් කියලා ඔක්කොම සංගත සංකාරයම නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද සංගත සංකාරයෙන් මේක කිව්වේ නැහැ. ඒ හින්දා මේ මේ වචන පටල ගන්නවා අපි ගොඩක් ඒකයි වෙන්නේ. ඔය කියන අවිද්‍යාව සංකාර නිසානේ පුද්ගල සංඥා ආත්ම දෘෂ්ටිය. ඔක්කොම ටික ඒ අවිද්‍යාව පත්‍ය සංකාර. ඒ ටික නිසා තමයි. සාන්නත් කීපිට කරපේන ඒකට අර මම හිතන්නේ දැන් පැකිලෙන්නේ නැත්තේ අර දුක්ඛ දුක්ඛතා සුඛ දුක්ඛතා ඊට පස්සේ කියනෝනේ අදුක්ඛ දුක්ඛ කියලා. ඒ අදුක්ඛ දුක්ඛ කියන එක නිසා තමයි සංකාර දුක්ඛතා කියලා කියන්නේ. ඒකේ යටතේ තමයි සංඛාර දුක්ඛතා කියන වචනේ. මේව ගන්න අපිට ඉතින් එතන තමයි දාන්න වෙන්නේ නේද? තුන් දුක්ඛතා වේ. මේ එතකොට එතෙන්දි පෙන්වන්නේ තමන්ගේ කය බද්ධ වූ කය බද්ධ නොවූ සියලුම ධර්මතාවයන් ගැන දුකට තමයි සංකාර දුක්ඛතා වේ කියලා දාන්නේ. සුඛ දුක් කියන්නේ දුක්ඛ දුක්ඛතාවය කියලා කෙලින්ම දුක් වේදනාවම ගන්න ඕනේ. විපරිණාම දුක්ඛතාවයට ගන්න වෙන්නේ සැපය නැතිවීමෙන් එන දුක. එතකොට සැප වේදනාවයි දුක් වේදනාවයි දෙක. සංඛාර දුක්ඛතාවයට ඔක්කොම ටික අයිති ඊට පස්සේ කියන්නේ දරුව විතරක් නෙමෙයි අවිඥානික අචේතනික වස්තු ඉඳලා ඔක්කොම වෙනස් වීමෙන් නැතිවීමෙන් කැඩීමෙන් එන දුකට සංඛාර දුක්ඛතාව කියන ටික ගන්නවා. ඔය ඒකටම සම්බන්ධ වෙනවා මොකද දැන් අපි තුන් වේදනාව නෝන ගත්තොත් ඒ පරියායෙන් සැප වේදනා දුක් වේදනා දැන්න සියලුම සංකාර දුක්ඛතාවය කියන එක ගොනු වෙලා කැටි වෙලා එන්න වෙන යන්තිමට අදුක්කම සුඛ වේදනාවේද නැතිවීම වෙන දුකක් කියන අදහසින් එතනදී අදුක්කම සුඛ වේදනාව කියන වචනේ අපි ගත්තට එතන පිටකින් ගන්නෙ නැත්තේ ඒ වේදනාව නැතත් වේ දැන් රූපය කියන එක වේදනාව නෙවෙයිනේ අනිත් රූපය හෝ වේදනාව හෝ කුමන ධර්මයක් නැතිවීමෙන් හෝ මේ දුක එන්න පුළුවන් කියන තැනදී අල්ලා තමයි මේ සංඛාර දුක්ඛත කියනක පනවන්නේ. දැන් මෙතන වේදනාව කියන චෛතසිකෙම විතරක් නෙවෙයි.